කතමේ පංච ධම්මා අභිඤ්ඤයා කියලා ප්‍රශ්නයක් අහනවා. ඒතර අපි දැනගන්න මේක ශාසනයේ වැදගත් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වළංගු ප්‍රශ්නයක් ඒක අහන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපට ටික කියලා දෙන්නයි. ඒ මොකද මේ ධර්මයේ කිව්වම 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. ගොඩාක් විස්තර තියෙනවා. අපිට හරි අමාරුයි මේවා තෝරලා බේරලා දැනගන්න ඒ මොකද අපිට අවබෝධයේ මදිකම නිසා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශී අවබෝධයේ මදි අයටත් ඒ කියන්නේ තාම පූර්ණ අවබෝධය නැති අයටත් අඩු ගානේ ඊගාව પરම්පරාවට මේක සුතමේ ඥානෙ වශයෙන් දෙන්න. එහෙම නැත්නම් මේ පොතේ දැනුම දෙන්න හරි මේ සැකිල්ල කියලා දෙන්න ඕනේ බවට කරන් දක්වලද මහා කරුණාවක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අඩු ගන්න තර්කයට ගැලපෙන්න ඕනේ. ඒක ව්‍යාකරණයට ගැලපෙන්න ඕනේ. භාෂා රීතියට ගැලපෙන්න ඕනේ. ඉතින් ඒ ඔය දසුත්තර සූත්‍රයේ ඉස්සරලා තියෙන සංගීති සූත්‍රයේ හරියට නිකන් සාරිපුත්තු සෝහන්සේ නිකන් පෙරහුරුවක් කරලා බලනා වගේ ධර්ම කරුණු සේරම සංගායනාවක් කළොත් අත නොඇරෙන්න කරුණු එකතු කරලා තියෙනවා. හැබැයි ඒක ගොනු කරලා නැහැ නිවන් දකින්න පැත්තට. එතන තියෙන හුදු ධර්ම සංග්‍රහාවක් ඒකට සංගීති සූත්‍රය කියලා තියෙනවා. ඉස්සරහට මන්නති කාලේ නැත්නම් සාරුවචනාසන නැති කාලේ මේ ගෝල බාලයෝ එකතු වෙලා මේ ධර්මයේ ගොඩකරන, ගොනුකරන, පෙළගස්සන්න හැදුවොත් මේ මේ මාත්‍රිකා ගිලිහෙන්න දෙන්න බෑ කියලා මාත්‍රිකා තේරෙම එකතු කරලා තිනවා එකේ කරුණු, දෙකේ කරුණු, 11 දක්වා කරුණු. හැබැයි ඒකේ සාරිපුත්‍ර සාංශේ වග වෙලා නැහැ මේ කරුණු එකින් එකට එකින් එකට ධර්ම පරම්පරාවක් වෙන විදිහට නැත්තම් ඕපනයික ක්‍රමයට නිවනට උතුරු දෙන බවක් කියලා නැහැ. දසුත්තර සූත්‍රයේ කියනවා දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්‍ය. මම මේ දසුත්තර සූත්‍රය කරන්නේ අර එකතු කරපු කරුණු එකින් එකට එකින් එකට ගොනුවක් තියෙනවා. අනුපූර්ව ක්‍රමයට. අනුපොබ්බ සික්ඛා, අනුපොබ්බ කිරියා, අනුපොබ්බ ප්‍රතිපදා වෙනකොට. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ කොයි පොත ගත්තත් එකේ පොත දෙකේ පොත තුනේ පොත ගත්තත් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නේ දක්වා උගන්වන කරුණු ඉගෙන ගත්තාම මේකෙන් ඒකට තුඩු දෙනවා මේකෙන් මේකට තුඩු දෙනවා හරියට උඩු මුකුඹුර වතුර පිරිච්චාම පල්ලෙහා කුඹරට වැටෙනවා ඒක පිරිච්චාම ඊගායකට වැටෙනවා ඒක පිරිච්චාම ඊගායකට වැටෙනවා වගේ ඒක පුදුමාකාර ධර්ම પરම්පරාවක් තියෙනවා ඉතින් ඒක නිසා සමහරු එකේ පොත අල්ලගෙන ඒකෙන් බණ ඉගෙන ගන්නවා සමහරු දෙකේ පොතෙන් ඉගෙන ගන්නවා. සමහරු තුනේ පොතෙන් ඉගෙන ගන්නවා. ඒක හරියට ඉස්කෝලේ පාඩම් පන්ති වගේ. ඉතින් හැම එකෙම ගුණයක් තියෙනවා. ඒක නිසා මේ එවැනි දෙයක් අපට හිතන්න අමාරුයි. ධර්මසේනාධිපති වූ ඒ සාරිපුත් සාංශිකේ තියෙන මේ අපි ගැන හිතපු හිතිල්ලත් ඒ වගේම ඒකට තියෙන තමන්ට තියෙන සුසුකමන තමන්ම ඒකටපත් වෙලයි නැත්නම් කාගෙවත් යෝජනා ඉස්සර වෙලා නෙවෙයි. සර්වඥාන්සේ ආන කරලා වෙන කරලත් නෙවෙයි. ඉතින් මේවා ප්‍රාතිහාර්මය හුරතල් සාසනික තියෙන හුරතල් ඉතින් ඒ අනුව දේශනා කරනවා දත යුතු කරුණු පහක් අභිඤ්ඤය විශේෂ ඥානෙන් දත යුතු කරුණු පහක් ඒවට කියනවා විමුක්තායතන කියලා ඒක භික්ෂුව දැනගන්න ඕනේ භික්ෂුණිය දැනගන්න ඕනේ උපාසක දැනගන්න ඕනේ උපාසිකාව දැනගන්න ඕනේ Taman ඒ පාරෙම නොගියත් අඩු ගන්න මෙහෙම යන්න පාරවල් කීපයක් තියෙනවා කියලා ඉතින් පළවෙනි විමුක්තායතනේ තමයි ඊයේ අපි වෙලා ගත්තේ බණ අහමින් ඉන්නකොට යම් කිසි කෙනෙකුට ඒ දේශි ධර්මයේ අත්පටි සංවේදී ධම්මපටි සංවේදී වෙනවා අහගෙන ඉන්නකොට තේනවා මෙතෙක් කලොත් අහලා තියෙනවා බණ මම ඉගෙන තියෙනවා ඉතිහාසය භූගෝලය සහ ලෞකික විෂයන් නමුත් මේ කිසිම දෙයක මේ ඇතුළට යන ගමනක් නෑ ඔක්කොම බාහිර ආවර්ති ලෝකේ තියෙන සෑම ලෞකික විෂයක්ම අවධානය බාහිරට අදිනවා මේ සරුවඥ දේශිත ධර්මය මේක ඇතුළට හරවන්නේ. එච්චරයි වෙනස ක්‍රමවේද එකයි. ඊට පස්සේ සරුවඥාන්සේ අර බාහිර දැනුම නොසලකරින්නේ අජත්තං වකායේ කායනුපස්සී විරති බහිද්ධා වකායේ කායනුපස්සී විරති කියලා අර ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ කය ස්පර්ශ කරලා දැනගත්ත අස්පනා අපිට දැනගත්තදී බාහිර වශයෙන්ම දකින්න. දැකලා තීරුම් ගන්නවා මේ ඇතුලේ වෙන දේමයි පිටද වෙන්නේ. ඒ නිසා පිට වෙන දේ බාහිරට යොමු වෙච්ච එකන කෙලවරක් නැති අසරණ බවකටපත් වෙනවා. යන්න කෙලවරක් නැහැ. ඇතුළට යන එකනට කෙලවරක් තියෙනවා. ඔච්චර වේදක ඇති වෙනස. ක්‍රමවේද එකයි. විද්‍යාවත් කරන්නේ ඕකමයි. බුදුහාමුදුරන්ගේ විද්‍යාවත් කරන්නේ ඕකමයි. බුදුරජාණන් කියනවා චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි කියලා. දැන් අපි පන්ති කාමරයට ගියාමත් අපිට විද්‍යාව ගන්නවා. ඉතින් මේ දෙකම සමකරන්න හදනවා මේ නවීන ලෝකේ. මේ දෙක සම්පූර්ණ දෙපැත්තට යනවා. බුදුරජාන් වහන්සේ උගන්වන දේ ඇතුළට යනවා. අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත සෑම වස්තුවක්ම අපි ආහන මිනිස්සයාගේ තිත පිටතට ඇදලා ගන්නවා. අපේ තිත පිටතට ඇදලා යනවා. මෙන්න මේක කාට හරි තේරුනොත් බණක් අහනකොට අත්පටි සංවේදී කියලා කියන්නේ මේකෙන් අර්ථයකුත් සිද්ධ වෙනවා. දන්නේ නැති පැත්තකට ලයිට් එකක් ටෝච් එකක් ගැහුවා වගේ. ධම්මපටි සංවේදී මේක නැතුව කවදාවත් ගොඩේමනක් නන්නේ. මේක නිකන් දොඩම් ගොඩ බදාගත්තා වගේ බාහිරේ තියෙන එක එක එක එක බදා ගන්න හදන එකක්වත් අහුවෙන්නේ නැහැ. ඇතුළතට ගියාම අල්ලපු ගෙඩි හරි අහුවෙන්නේ. ඉතින් ඒක නිසා මේ බාහිරේ හොයන කෙනාටත් මේකේ වෙනස තේරෙනවා. තේරෙන්නේ ඉතින් පින මෝරන්න ඕනේ. ඒ වගේම අනිකුත් කරුණු එකතු වෙන්න ඕනේ. නිසා බණක් ඇහෙනකොටම ඒකේ ආදි කල්යාණේ තියෙනවා. ආදි කල්යාණේ කියලා කියන්නේ මේ නෑහිච්ච තාලයක් මේකේ තියෙනවා. එහෙම නැත්නම් ඒ ඇති වෙන ඇහෙනකොට ඇති වෙන වැටහීම නිසා පාමොච්ඡං ජායති ප්‍රමෝදයක් පහල වෙනවා. අමුත්තක් දැනෙනවා ඒ කියන්නේ. අන්නේ ප්‍රමෝදය තමයි ඒ ගමනට මුල පුරන්නේ. පමුදිසස්ස පීති ජායති. ඊට පස්සේ ඒක දිගින් දිගට ඒ ප්‍රමෝදයේ මතින් අහනකොට ප්‍රමෝදේ නැතුව අහනවට වැඩිය ඒකට සැදී පැහැදී සිටගෙන කන් යොමාගෙන හිත නමාගෙන සබ්බංචේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියනවා මුළු හදින්ම බණහන්නේ කන යොමාගෙන බණහනකොට ඒක ප්‍රීතිය මේ ප්‍රමෝදය තරුණ ප්‍රීතිය ප්‍රීතියක් වාටපත් වෙනවා පමුදිතස්ස පීති ජායති පීති මනස කායෝ පස්සම්පති එතකොට අම්මගෙන් බීපු කිරි වලටත් වඩා මේ ලෝකෙ ලැබපු හැම රූප දර්ශනයක් සද්ද ඇහිීමක් ගන්ධ රස පහසකට වඩා පුදුමාකාර පිරිච්ච ගතියක් ධර්මය අහනකොට සිද්ධ වෙනවා අසම්බනේ කියන බුදුම tempක්කමක් එන්න පටන් ගන්නවා පිරිච්ච මනස කායෝ පසම්බති මනසයි කයයි දෙකම ඒ අහන බණත් එක්ක එකට සීහිලා පැහිලා යන්න පටන් ගන්නකොට කය මනස tempat වෙන්න ගන්න. පස්සම්බණේ කියලා කියනවා. පස්සම්බයං කාය සංකාරං අසති සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සති සාමිති සික්කති කියලා කයත් පස්සම්බණයක් තියෙනවා හිතෙත් පස්සම්බණයක් තියෙනවා ඒක නිසා පීති මනස්ත කායෝ පස්සම්බති පස්සද්ද චිත්ත කාය සිකං වේදේති මේ පැහැදිච්ච කයෙන් අපි වාඩි වුණාට පස්සේ බොහොම පහසුවේ බොහොම සම තැහැල්ලුව ලිහිච්ච ස්වරූපයෙන් වාඩි වෙලා මේ පස්සද්දයට හිත යෙදුවොත් ඉඳුන් හිටුන් පහසුකම් සුඛයක් ලැබෙනවා. එහෙම නැතුව මේක දඬු කන්දේ ගැහුවා වගේ තියලා කුරුසෙට ඇන ගැහුවා වගේ කෙලින් තියාගෙන භාවනා කරන්න හදනකොට අර gederi ඉන්නකොට තිබුණ නැති කොන්දේ අමාරුත් වෙනවා, ධනිස් තමන්ුත් වෙනවා. මේක නිකන් මේ කිසිම ශරීරයට කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ ඉතින් ඒක නිසා ඒකේ නාට මේ කයේ තෙතක් කයේ අනුකම්පාවක් කයේ මිත්‍රත්වයක් Tamanට නැති කෙනාට ඔය කියන ඉඳුන් හිටුන් පහසුකමවත් නැහැ. මට මතකයි මුල් මුල් ඒ බුරුමේ ඉන්න කාලේ භාවනා කරනකොට ඒ හැන්දෑවේ 9 වෙනකොට ඇඳට වැටෙන්න තියෙන ආසාව. පුදුමා හරක් තුන් හතර දෙන්නේ හරක් නගුලක් බඳගෙන හැවට වැඩි අමාරු. කුඹුරු ගොවිතැන් කරාට වැඩි අමාරුයි. ගල්පත් රාජකාරී කෙනෙකුට මේ අතක් උඩත් අත් යන ඉඳගෙන ඉන්න එකයි කරන්නේ. අනුන් කණ්ඩ දීලා. අනුන් ඉඳගෙන බුදියන්නත් දීලා. පුදුමාකාර ඇඟේ අමාරුවක් එනවා. ඒ මොකද අර කය කිසිසේත්ම සහයෝගය දෙන මිත්‍ර ස්වරූපෙන් නෙවෙයි පවත්න්නේ මේක දඬු ගඳේ ගැහුවා ඉහිර කරගෙන ඉන්නවා බුදුම විදිහට ඇඟරි දෙනවා නමුත් කොයි වෙලාවකරි භාවනා දිරවන්න පටන් ගත්තාම තේරෙනවා මේක හුදු විනෝදාන්තයක් පහසුවෙන් වාඩි වෙලා ඉන්න ඇවිදිනකොට සාමාන්‍ය වේගෙන් එහාට මට ඇවිදින්න එදින්දා වැඩ කරනකොට පොඩ්ඩක් නැවතිල්ල වැඩ කරන්න නිස්සද්දව වැඩ කරන්න සතියින් වැඩ කරන්න ඉච්චරයි ඕකයි මහා ලොකු මේ භාවනා කරුවයි කියලා අංගෙන්න ඕන ගමන් නැහැ එහෙම නැතු මේ දඬු කඩේ ගැහුවා වගේ මෝල් ගහක් ගිල්ලා වගේ ඉන්න ඕන ගමන් නැහැ. ඉතින් ඒක තමයි භවනාට කරන උසුළු විසුළු මේ භවනා කරන්න ගියාම කට්ටිය නාහෙන් බලන්නේ අනික කට්ටිය දිහා. අනික කට්ටිය ඔක්කොම බහත් මං විතරයි උසස් මම මෙසිල් ඇඳගෙන. ඉතින් එහෙම කරපුවාම වෙන්නේ ඔය පීති මනස කායෝ පස්සමදි පසද්ද චිත්තෝ සුඛිනෝ වේදේති කියන විදිහට ඉඳුන් හිටුම් ප්‍රාසකම නැහැ. ඉතින් එහෙම දනුකන්දේ ගැහුවාගේ හිතෙනවා නම් පූසෙද්දියා බලන්න. කොච්චර ජොලිය ඉන්නවද කියලා. කොයි වැඩේ කරුවත් ඌ ඉන්නේ බොහොම සහැල්ලුව. ලොකු සාංශ ඉස්ලාම දැකව දවසේ මම දැක්කේ ආසනේ ඉඳගෙන හිටියත් ගමනක් ගියත් පූසෙද්දියා බලන ඉන්නවා. කොච්චර වෙලා හරි බලන්න ඉන්න පුළුවන්. කිසිම වෙලාවක රංගපෑමක් නැහැ. කිසිම වෙලාවක මේ කවුරු පිනවන්න හදන ගතියක් නැහැ. හොබවනවයි කියලා තියෙන්නේ. ආසනයක් හොබවනවා නිලයක් හොබවනවා කියලා ඒ හැබවිල්ල තියෙනවා මොකද හැම වෙලාවෙම ඉන්නේ බොහෝම පහසුවෙන් ඉඳුන් හිටුම් පහසුකම තියෙනවා ඉතින් ඒක එන්නේ පස්සද්ද කායෝ කය පහදින්න ඕනේ කය තැම්පත් පස්සද්ද කායෝ සුඛං වේදිති සුඛනෝ චිත්තං සමාධිදී තමයි සමාධියට ආසන්න කාරණා අපි මේ ඔක්කොක් කෙල්ල කළ වෙඩි තිනා වගේ සමාධිය ගන්න ගැට කරන්න බෑ මේ ඇඟ යාලු කරගන්න දන්නේ නැතිකම කිය හැකි අපිට තියෙන මේ කරුණේ අපි මේ ඇඟ කරත් බැඳගත්තු ගොණෙක් වගේ වැඩ ගන්න හදනවා. ඒක කරන්න බෑ. මේ ඇඟ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන. ආන්නේ සහයෝගي බණ අහනකොට සිද්ධ වෙනවා. බණට හිත නතු වෙච්චාම හරියට පොඩි දරුවෙක් මිහින්තල යන ගහන යන වගේ පඩියෙන් පඩිය අතල්ලන දීලා තාත්තා යනවත් එක්ක යනවා වගේ බණ යන්නේ එක පියවරෙන් පියවර අඩියෙන් අඩිය අර ඇවිදින්න බැරි බබාට තේරෙන්නේ මේ නගින්නේ මිහින්තලේ කියලා පොඩි පඩිනේ තියෙන්නේ එයාට කියනවා ඔයත් එන්න වඩාගෙන යන්න ඕනේ නැහැ නේ බබත් එන්නේ කියලා අරගෙන යන ගමනක් ওই සාරිපුත්තු සාන්තේකට හරිම දක්ෂයි. ඕන කෙනෙකුට ධර්මයක් දේශනා කරනට ඒ අනුපිළිවෙලට දේශනා කරනවා. අන්නේ ඒකේ විමුක්තායතනෙ තමයි අහන්නට කනට මීපැණිවක් කරන්න වගේ ඒ ධර්මයේ තේරෙන්න පටන් ගන්නකොට එතනේ සමාධිය තමයි ඒ ඥානය පහළ වෙන්නේ ඇත්ත ඇති හැටි දැක ගන්න හොඳටම දොර ඇරලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ධර්ම પરම්පරාවක් මිසක් මේ සමාධිය විතර සුපර් මාකට් එකට ගිහලා සල්ලි දීලා පැකට් ගන්න බෑ. ඒකට අර ප්‍රමෝදය පහළ වෙන්න. ප්‍රමෝදේ ප්‍රීතියක් වෙන්න ඕන. ප්‍රීතිය පස්සද්ධිය වෙන්න. පස්සද්ධිය සුඛේ වෙන්න ඕනේ. ඒක තමයි මේ සමාධියට උදව් කරන්නේ. ඒ නිසා කය වචන දෙක, කය හිත දෙක සමාහිත වෙන්න ඕන. මේ මම විස්තර කරන්න යෙදුනේ ඊ අපි විමුක්තායතන වශයෙන් විස්තර කරපු කාරණාවේ කීටි සම්පින්දනය. දැන් අද කියපු එකේ ඉදිරිපත් කරගත්ත මේ පාඩේ කියනවා එහෙම බුදුහාමරෝ ධර්මයේ දේශනා කරනවත් නෙවෙයි. එහෙම නැත්නම් ගරුකල්ලිතු සබ්‍රක්‍මචාරින් වහන්සේ නම නැත්නම් බුද්ධ පුත්‍රයේ ධර්මයේ දේශනා කරනවත් නෙවෙයි. නමුත් යථාසුතං යථාපරියත්තං ඊයේ අහපු නැත්නම් අහලා නැවත නැවත හිතේ පිරිසිඳ කරගත්ත නැත්නම් කටපාඩම් කරගත්ත ධර්මයේ විත්තරේන පරේ සංදේශේති තව කාට හරි කියනවා බණක් කියනවා. Taman ඉගෙන ගත්ත බණ හිතනවා මේක අමුතුයි කියලා. හිතනවා මේක මේ විශ්ව ශක්තියක්. මගේ කිට්ටුවන්තයෙකුට කාට හරි මම කියලා දෙන්න ඕනේ කියලා. මේ ශාසනය පවතින්නේ දේශනා මත පමණයි කියලා කියලා දෙන්න හදනකොට එයා ඒ ධර්මයේ නැවත පරිශීලනය කරනවා. කියලා දෙන්න ඕනේ මේක පිළිවෙලට. මට ඕනි තැන් තැන් වලින් කියලා දෙන්න බෑ. එතකොට බුදුහාමර නියෝජනය වෙන්නේ නැහැ. ධර්මීය නියෝජනය වෙන්නේ නැහැ. සංඥා නියෝජනය වෙන්නේ නැහැ. සීලෙකුත් නැහැ. ඒක නිසා ඒකේන ධර්මයක් දේශනා කිරීම සඳහා පේවීමක් තියෙනවා. ඒක හොඳටම පේන තියෙන බුරුම රටේ ඒ බුරුමේ අපේ ලංකාවේ දැනට 30000ක් විතර සංඝයා ජනගහනයක් ඉන්නවයි කියලා සංඛ්‍යා ලේඛන වල තියෙනවා. නමුත් ඇත්ත වශයෙන් කියනවා නම් 20000ක් 30000ක් විතර අතර ඇති. ඉතින් අර මං ඇවිදින් නිසා මං දන්නවා ඕකේ ඔය යමක් කමක් කරගන්න ලෙඩක් දුකක් නැති සංඛ්‍යා ඔක්කොම මේ වෙලාවේ පිටරට ගිහිල්ලා ඉවරයි. මෙහි ඉන්නේ ඩයබටික්ස් තියෙන කට්ටිය විතරයි. කොලෙස්ටරෝල් තියෙන කට්ටිය විතරයි. මෙහි ඉන්නේ ලොකු ආම්දුරුවා මැරෙන්න යන නිසා උපස්ථාන කරන සංඛ්‍යා ටික ඉන්නවා මේ. ඒගොල්ලොත් වීසා හදාගෙන ඉන්නේ දැන්. પાස්පෝර්ට් එක හදාගෙන තියෙන්නේ. නිසා ලංකාවේ ඉන්න ජනගහන සංඝ ජනගහනින් වැඩි කොටසක් ලොකු හම්තරණ උපස්ථාන කරන්න ගිහිල්ලා බණ භාවනා කරගන්න බෑ. ඒ නිසා සාසනික කටයුතු වලට විශාල වුණතාවයක් තියෙනවා. උළු පුළුවන් කට්ටේ විශ්වවිද්‍යාලට ගිහිල්ලා පිටරටට ගිහිල්ලා. නමුත් මේටදී වෙනස් බුරුමේ ලක්ෂ 3ක් විතර ජනගහනේ අපි වගේ දෙගුණයක් අතර කෝටි 20ක් කියන කෝටි 40ක් ජනගහනේ ඉන්නවා. අපි වගේ 10 ගුණයක් සංඝයා ඉන්නවා. නිසා ඒ පැවිදි වෙන කාලයට, తాවකාලික පැවිදි වෙන කාලයට මේ වගේ ශාලාවක පැදුරේලා ගන්න ඊට පෙන්නන එක විතරයි ස්ථානෙන් කරන්නේ. වෙන කිසිම දෙයක් දෙන්න බින්ද පාත කරගෙන ඉන්න ඕනේ. Taman යපෙන්න ඕනේ. වැසිකිලි පොදු වැසිකිලි තියෙන්නේ. ඒ ඊටිකේ ඉඳලා පැවිදිලා යන්න ඕනේ. ඉතින් උදේට බැලුවොත් අපේ මේ උපාසක පිරිසර උදේ පින්න පාත යන්නේ. දාන ගන්න. ඒ වගේ තමයි. උදේ වෙනකොට gediyak ගන්නවා. gediya පිටස්සේ පොලිමක් කරනවා 50ක් විතර. තව ඊට පස්සේ තව එක්කෙනෙක් gediyak ගන්නවා. තව 50ක් විතර පොලිමේ යනවා. <clears throat> ඔක්කොම රට්ටු දෙන පිළිපාතෙන් යැපේ. ඒ සංඝයා අතර කාට හරි බණ කියන්න පුළුවන් නම් පුදුමාකාර සැලකිල්ලක් සලකනවා. මොකද తాවකාලික සංඝයාට බණ කියන්න බෑ දෙන්න හම්බ වෙන්නේත් නෑ. අර යාව ජීව ජීවත් වෙන සංඝයාගේ බණ කියන්න පුළුවන් සංඝයානාංශනමක් ඉන්නවනම් ධම්මකතික කියලා කියනවා 100කට අමාරකට 1000කට එක්කන ඉන්නේ මේ වරද්දන කෙනෙකුට කියන්න දෙන්නෙත් නැහැ ඒ රටේ කිව්වොත් එහෙම මේ සංඝ මණ්ඩලයෙන් චෝදනා කරලා අයින් කරලා දානවා අනවශ්‍ය දේවල් කියන්න දෙන්නේ කියනවනම් ඒ තියෙන සම්ප්‍රදායන හැටියට අභිධර්මයට ගැලපෙන අටුවට අටුවාවට ගැලපෙන බණ කියන්නේ. ඉතින් ධම්මකතික ස්වාමීන් වහන්සේ නමකට පුදුමාකාර සැලකිල්ලක් සලකනවා. ඉතින් ඒ නිසා සංඝ ජනගහනේ ධම්මගතික ස්වාමීන්වහන්සේලා ගන්න හරිම අඩුයි. ලංකාවේ හැම සංඝයාටම වගේ බණ්ඩියක් කියන්න පුළුවන්. ඒක බුරුමේ අගෙත් කරනවා. එහෙම පුළුවන්කම ඒක ඇත්තම දායාදයක් අපිට හම්බෙච්ච. නමුත් අපෙත් ඉන්න සමහර ගොළු සංඝයා වහන්සලා කැමති නැහැ බණ කියන්න. ඉතින් ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක හැමෝටම මේක කරන්න බෑ. ඒ නිසා නමුත් සංඝයා නමක් බණ කියන්න මේ වෙලාව ලෑස්ති වෙනවනම් ඒ සංඝයාට බණ කියනකොට අත්ත් සංවේදී ධම්ම සංවේදී වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක ඉදිරිපත් කළා තියෙන හැටිද. සාරිපුත්‍ර සාංශේ මේ දසුත්තර සූත්‍රේ ගොඩනගලා තියෙන හැටි ඒක අංග සම්පූර්ණ සලස්මක්. අය මොනම තනකින්වත් අඩුවකුත් නැහැ අන්තර් සම්බන්ධතාවල වෙනසකුත් නැහැ. ඒක කිරි පැණි වගේ. කිසිම තැනක අඩුවක් නැහැ. ඒකට කියනවා පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය කියලා නිම කරන්න බෑ. නිසා අපි දේශනාවට ගන්න මේ පුංචි කැලලයි ඒකත් අපට තේරෙන්නේ නැහැ. ඉතින් ගුරු ආම්දුරු කියපු විදිහට අපි කියනවා. ඒක කියන්න කියන්න කියන්න Tamanට අහන කෙනාට වැඩිය අර්ථය මේ කියන එකට අරකට මේකට සම්බන්ධ වෙන හැටි දේශනා කරනකොටම ඇතුළත ධර්ම પરම්පරාව වැඩ කරනවා. ඊට පස්සේ ධම්මපටිසංවේදී ඊට පස්සේ පේනවා මේකේ තියෙනවා යොමුවක් නෙත්‍යයක්. ඉදිරියට ඊටට මේ උපනයනය කරනවා. අහන කට්ටියට තේරෙනකොට කියන එක නටීට වැඩිය තේරෙනවා. ඒකෙම අහන කෙනාට වැටෙන බව දැනෙනකොට කියන එක නට ලොකු ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රීතියක් පහළ වෙනවා. පස්සද්ධියක් පහළ වෙනවා. ඒක නිසා ඔය ලංකාවේ හිටපු අවසාන චතු සම්පටි සම්බිදාලාවේ රහතන් වහන්සේ කියන මලියදේව මහ රහතන් වහන්සේ රහත්ුනේ බණ කියන්නේ. ඒ තරම් මේ ප්‍රසිද්ධයි ඒ ස්වාමීන් වහන්සේ ධර්ම කතිකයි බණ කියනකොට වටාත් අතේ තියානින්ද මේ දේශනා කරන එක Tamanට දිරව ගැනීම නිසා දේශනා කරන එක Tamanටම ප්‍රීති ප්‍රමෝද කොච්චර පහළ වුණාද කියනවනම් බණ කියද්දී තමයි රහත් වෙලා ඒක විස්තර කරලා කියනවා අරිදම සාංශේ වැඩ ඉන කාලේ සමහරට අරිදම සාංශේ බණ කියන මොකාටවත් තේරෙන්නේ අභිධර්ම ලයිස්තුව දිගට කියවගෙන කියවන. ඉතින් ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේක මේ අනේ මන් දන්නේ මේ කියවමනේ මට ප්‍රීතියක් තියෙනවා මම බන කියනවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව මට වැඩක් නෑ. ඒ තරම්ම ගත්තොත් චෛතසිකයක් 52ක්ම කියලා ඉවර කරනවා. යහගෙන ඉන්න මනුස්සයල දෙකක් තුනක් කියනකොට ඇති. අදාළ කාරණා ඉවරයි. නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම බණ කියන්නේ මටම ප්‍රීතිය පිණිසයි කියලා. ඉතින් ඒක ඒ තමන් බණ දීම නිසා තමන්ට ලැබෙන ප්‍රතිලාභය තමයි එතන ප්‍රීතිය ප්‍රමෝදේ පහළ වෙනවා. ඊට පස්සේ ඒකම ආහාර වෙන්න ගන්නවා. එහෙම නැත්නම් පමුදිතස්ස පසද්ද කායෝ මේ ප්‍රීති මනස කායෝ පස්සද්දේති. ඊට පස්සේ ධර්මයේ දේශන කරන පටන් ගත්තට පස්සේ කොතන කෙලවර වෙනවද දන්නේ දිගට මේක ගලන්න පටන් ගන්නවා. එතකොට අර සුඛය ඒක නිර්ාමිෂ සුඛයකුත් ඊට පස්සේ එන සමාධිය මේ බණ භාවනා කරනකොට එන සමත සමාධියක් කොටත් වැඩිය ක්ෂණ මාත්‍ර සමාධියක් එන්න පටන් ගන්න එක දිගට ඒ ධර්ම විසීම කරලා දෙනවා වගේ. ඒක හිතා ගන්න බෑ කොහොමද වෙන්නේ කියලා. නැත්නම් ඒකත් එක විදිහක ධර්ම ප්‍රාතිහාරයක් තමයි. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච කරණ තියෙනවා මේ ධර්මයේ දේශනා කරද්දී ඒ අහන කෙනාට ඒක වැටහෙනකොට නැත්නම් අහන කෙනා ඒකට කණ යොමාගෙන අහනකොට එතන චක්‍රයක් කරකැවෙනවා අපිට Tamanට ලැබෙනවා ලොකු ප්‍රතිලාභයක්. ඒකට කියනවා විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනවායි කිය. ඉතින් විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනද බුදුජාන් වහන්සේ දීලා තියෙන ඉඟියක් පරේසංචකෝ ධම්මං දේශෙන්තෝ අජ්ජත්තම් පංචතානානි උපට්ඨපෙත්තා ධම්මං දේශේතබ්බං. Taman කාට හරි බණ කියන්න යනවනම් ඇතුළේ තියෙන ශික්ෂා පහක් මතක තියාගෙන බණ කියන්නේ කියලා කියනවා. ඒ මොකද මේ බණ මගේ නෙවෙයි. කවුරු හරි කියනවනම් මේක මගේ බණ කියලා ඉතින් ඒක නෛර්යානික සද්ධර්මෙ වෙන්න බෑ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේත් මේකට ගුරු දනෝතේ කියලා කියන්නේ. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරනකොට මේක මහා සාගරයක් නේ. 84000ක් ධර්මස්කන්ධිකේ ඉලක්කම් කියනවා. එහෙම කිව්වත් නැතත් විශාලයි ධර්මස්කන්ධේ අපිට තියෙන බුදුරජාණන්ගේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු දේ ওই සංගායනාවට ලක් වෙච්ච ටික විතරයි. ඒක සම්පූර්ණ ආදාහන කොට වෙනවා ඔක්කොම කොහොමඩක්වත් නැහැ කියලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරාට පස්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඒක අපේට ධර්ම සාහිත්‍ය සඳහා දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ අස් කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහනාමස්සති පස්තමම සෝවාන් වුණාට පස්සේ ඊගාට දේශනා කරපු සූත්‍රය තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ. එතකොට වප්ප ස්වාමීන් වහන්සේ කියපු බණ ටික නෑනේ අපි ගාව දැන්. අස්සජි මහානාම ස්වාමීන් වහන්සේට කියපු බණ නෑනේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් සෝවාන් වෙච්ච බණ ටික අපි ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා ප්‍රථම ධර්ම සංග්‍රහ දේශනාවෙන් කියමු. ඊගාවට අනත්ත ලක්ෂණ සූත්‍රය පංචවග්ගීය සූත්‍රය කියලාත් මේකට කියනවා. ඒ අතරමැද බණ නෑනේ. ඒක ගැන අහනකොට විස්තරය කියනවා. දෙවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තව එක ස්වාමීන් වහන්සේට කිව්වලු පින්නපහත ගිහිල්ලා 6 නමටම දාන ගෙන්නේ කියලා. ඉතුරු තුන්නම ළඟ තියාගෙන දැන් කාලේ කියනවනම් මෙහෙවීමක් කරලා තිනවා ගයිඩඩ් මෙඩිටේෂන් එකක්. භාවනා වෙන්න වාඩි වෙන්න ආනාපාන සතියක් කරලා මට කියන්න. ආ මෙහෙම ආ එහෙනම් මෙහෙම කරන්න කියලා ළඟ ළඟ ළඟ ළඟ තියාගෙන පුදුම විදියට අර අම්මා ළමන්ගේ දරුවට තනින් කිරිපවන්න වගේ මේ එක එක සෝවාන්හන්සලට බණ කියලා තියෙනවා. එක එකන එක එක දවසේ සෝවාන් කරලා. මොකද ඒ බණ නැහැනේ අපි ගා. මොනවද කිව්වේ කියලා අපි දන්නේ නැහැනේ. දෙවෙනි දවසේ එනකොට ඒ සෝවාන් වෙච්ච දෙන්නට කියලා තව කෙනෙක් එක්ක කියලා හය නමටම දාන ගේන්න කියලා අනික් කට්ටිය තියාගෙන කරනවා නීගාව එක්කන සෝවාන් වෙනවා. ඒ වගේ ඒ ධර්ම කොටාසය අපි හිතමු දැන් අද මේ සභාවට ඉස්සල්ලාම ආපු කෙනෙක් මඩ හොදාගෙන අවිල වාඩි වෙලා ඉන්නවයි කියලා. ඒ කිනාට එයා ඉන්න මානසිකත්වයේ ඉඳලා අර බුදුරජාණන්සේ කියලා පැමිණෙන නැත්නම් සිකප්පත්ත භාවයටපත් කරන හඳල අරියත් පාර දක්වා මේක කිරිදරුවෙකුට කිරි ටිකක් දීලා ටිකක් ගියාට පස්සේ බාගෙට දිරූප ආහාර දීලා ඊට පස්සේ සාමාන්‍ය ආහාර දීලා පස්සේ පස්සේ එනකොට හයි ප්‍රෝටීන් දෙන්න වගේ නැත්නම් බෙහෙත් පන්තියක් ඉතාමත්ම මුරුදු බෙහෙත් වලින් පටන් අරගෙන එnde ende ende ende high potential බෙහෙත් දෙන්නා වගේ මේ වැඩපිළිවෙල කියන්නේ අනුපුබ්බ කතා කියලා. ඒක නිසා බණක් කියන කෙනෙකුට බුදුචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේක හිතේ තියාන බණ කියන්ට ආනුපුබ්බී කතං කතේ සාමිති ධම්මං දේශේ තබ්බෝ. බණ කියනකොට මතක තියාගෙන ඉන්න මෙතන ඉන්න එක්කනම් මොනවත්ක්ම දන්නේ නැති කෙනෙකුටත් මේ පෙරහැරට සම්බන්ධ පුළුවන් වෙන විදිහට බණ පටන් ගන්න ඕනේ ආනුපුබ්බී කතාවේ. ඊම මතක් කර විදිහට දාන කතාවෙන් පටන් ගන්න. මොකද කාටත් බඩගිනි වෙනවා. කාටත් කවුරු හරි මොන ටිකක් දීලා තියෙනවා. එතනින් පටන් අරගෙන සිල්වතෙකුට සිල්වත් ඉඳගෙන දන් දීම අරකින් පොඩ්ඩක් කුසලා දානේ සීලයට ගෙනියනවා. ඊට පස්සේ මේ දෙක තියෙනවා නම් සග්ග කතාව ස්වර්ගයට යන ඉනිමගක් වගේ මේ දෙක. ඉතින් ඒච්චර බුදුහාමරෝ කියලා තේතියි මේ තේරම අපායට යන්නේ මේ දානයක් දී ගන්න බෑ තණ්හා වැඩිකම නිසා. සීලයක් රැක ගන්න බෑ ශිෂ්ටාචාර වෙන්න බෑ හික්මෙන්න බෑ අපට කාමේ වැඩිකම නිසා. ඒ නිසා මේ කාමේ ආදීනව වෝකාර සංකිලේශ වෙන්ගේ විවිධ හැඩතල ගන්න හැටි වලට කාම ගුණ කියලා අපි කොහෙන් කරකොලද හරියක් දන්නේ. අපි දන් දෙනවට වැඩි හොරකමට පිළිමෙන ගතිය වැඩි. ශිෂ්ට වෙනවට වැඩි අශිෂ්ට වෙනවා වැඩි. ඉතින් මේ නිසා අපි අපාය නිවන් මාර්ගයේදී අපාගාමී වෙනවා. ඒක නිසා මේකට කාටවත් දොස් කියන්න එපා. ඒ කතෝලික මිනිස්සු අපිට කරම හෝ නියමක් නෙවෙයි මේ. මුස්ලිම් මිනිස්සු හරි අන්‍යාගමිකයන් කරපු දෙයක් නෙවෙයි කාමෙමයි. අපි කියන්න හදනවා දැන් නිවන් දකින්න බැරි මේ මූලධර්මවාදී මේ ISIS කට්ටිය අපිට ගහන්න දෙනවා. එහෙනම් කතෝලික මිනිස්සු ඇවිල්ලා අපට මේ World Vision එකෙන් ඇවිල්ලා සල්ලි දෙනවා. අපි ඒකට කැසපට ගහගන්න ගියාම අපිට මතක නෑ මේ තණ්හාව ගේම වෙනත් ප්‍රයෝගයකට අහු වෙලා අපිත් අපාගාමි වෙනවා ලෝකෙටත් බුදුහමතු වැරදි නියෝජනය කරනවා ධර්මයත් තරදි නියෝජනය කරනවා ඒ නිසා මේ කාමී ආධිනව තේරුම් ගන්න බැරුව බන වෙනුවට බයිලා කියනවනේ විවිධාකාර දේවල් මෙන්න මේක තේරුම් ගත්තොත් විතරක් බුදුරජාණන්සේ කියනවා මේකට තනි වචනෙන් උත්තර දෙන්න තියෙන්නේ රැස් කිරීම වෙනුවට අස් කිරීම කරපල්ලා එකතු කිරීම වෙනුවට අබිනිෂ්ක්‍මණය කාම තණ්හා වෙනුවට අබිනිෂ්ක්‍මණය. ඉතින් අබිනිෂ්ක්‍මණය කියන්නේ අතහැරීම. ඉතින් ඒ අහගෙන ඉන්න කෙනාට දැන් මේ වෙලාවේ මට හොදාගෙන ආපු ගොවියට මේ අබිනිෂ්ක්‍මණය පිළිබඳ අහනවා කිව්වහම ඒ මනසට තේරෙන්නේ නැහැ මේක. සුපබුද්ධ කුට්ටි කතාවේදී කියනවා මේ මනස හිඟන්නේ. මේ මනසගේ අංග පුරාම කුෂ්ඨ. ඒක නිසා කුෂ්ඨ සුපබුද්ධ කියලා කියන්නේ ඒක ඉන්න තැන කාටවත් නිදා ගන්න දෙන්නේ. කය තිස්සේ ආංගිලි ගන්න. ඉතින් ඒ නිසා සූප බුද්ධය කියලා කියන්නේ කාටවත් බුදියන්න දෙන්නේ නැහැ. ඒ මනසේ ආවොත් කීයක් කර දීලා පිටත් කරනලු ඈත තැනකට පලාතක බුදියන්න දෙන්න ඔය හොරියජි බැල්ලියෝ ඉන්නේ. ඈත ඉතේ කහ කහ සට සට සට ගගා ඉන්නවා. පිළිවෙත් ලගින් දෙන්නේ නැහැ අපි. අන්න එහෙම කුෂ්ඨ රෝගියෙක්. ඉතින් දවසක් යනකොට මේ වගේ පිරිසක් වාඩි වෙලා ඉන්නෝ දැක්කට මේ මිනිස්සයා ගියාට පස්සේ නළු දන්දලක් වෙන්න ඇති. කට්ටි එකයි වට කරගෙන ඉන්නේ කියලා මින් කියලා එමීට පිටිපස්සෙන් වාඩි වුණා. වහන්නවට පස්සේ බලන්න යනකොට එක්කෙනෙක් කතා කරනවා අනික කට්ටිය අහගෙන ඉන්නවා. මේ නිසා දන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. අහගෙන ඉන්නකොට ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කෙරුවේ ඔක්කොගම හිස් හිත් පරීක්ෂා කරලා බලනකොට හැම කෙනාම අතීතේ අනාගතේ ඉන්න සුපබුද්ධ විතරක් වර්තමාන මොහොතේ ඉන්නවා. අනිකට තමයි ආසන පැනෙව්වේ අනිකට තමයි වටාපත පූජා කරේ අනිකට තමයි උණුපැන් පූජා කරේ අනිකට දෙයිලිලි පූජා කරේ අනිත් එක්ක නම් චොක්ලට් පූජා කරන ඔක්කොම කරන හැබැයි කට්ටිය බණ අහන්නේ සුපබුද්ධ විතරක් කෙලවරේ වාඩිලා බනහනවා මිනිහට කියලා දුන්නලු දාන කතා සීල කතා සග්ග කතා කාමනං ආදීනවං ඕකාර සංකලේශං නිස්සරණානි සංසංකේට ඕනේ තුනලි දැන් මම නිස්සරණේ නේ මං අතහැරලානේ මු හිඟන්නේනේ උට හැමවත් නැහැ හැමත් දීලා උට දෙන්නේ යකෝ දැන් මේ කාටවත් කරගන්න බැරි වැඩ මං කවදාකවත් මට හොරකම් කරන්න හම්බ වෙන්නේ නැහැ ඉදිරියට යනකොට මිනිස්සේ බට්ටියක් දීලා පිටක් කරන කාමීත්‍යාචාරයක් කරන ගෑණියක් ළඟට එන්න එපා. උන් කුෂ්ඨ රෝගියෙක්. නිකම්ම දිල් පිටිලා. ඊට පස්සේ අපාගාමී වෙන කාමයේ කරන්න බෑ උට මුළු උදේ ඉඳලා හැන්ද වෙනකන් කහනවා. ඊටවලු යකෝ දැන් මම මේ කුෂ්ඨ රෝගියෙක් කියලා බලනකොට මට දානය සීලය දෙකම තියෙනවානේ. උට හිතුණලු සුබබුද්ධ තේසනවල මම දන්නේ කවුද කිව්වේ කියලා මට හිතනලු මට කවදානම් දානයක් දෙන්න හම්බ වෙයිද? ඇයි වදේ මමත් අනුන්ගින්නේ යැපෙන්නේ. හිතනලු එකවර පිටු දෙකක් ලැබුණොත් මම එක පිටුවක් දාන දෙන්න ඕන කියලා මේ වෙලාවේ දානේ සමාදන් වුණාලු. දානේ දීලා නෙවෙයි. ඉතින් සමාදන් වෙලා තිනවා මේ තරම් දානේ ආනිසංස නම් මට එක සැරේ බත් පිටු දෙකක් හිඟමනට ලැබුණොත් එකක් දෙනවා නේ. ඊට පස්සේ ඉතනවල මේ කුෂ්ඨ රෝගේ නිසා මට විශාල ලාභයක්. මට රූප බලන්න යන්න ආසාව, සද්දහන්න යන්න ආසාව මොකක්වත් නැහැ. ගෑනුත් එක්ක බුදියන දින අරතාවක් නෑ මොකද ගෑනු කැමති නෑ ෂෝක්නේ අත් ඇහිදීම කියන රෝස්තනෝලිය අකෝ මට බුදියන්න කොටයක් නෑ බුදියන්න පැදුරක් නෑ ගිය තැනක ඉන්න ගෑන මිනිස්සු ඉල වුණා අර මනසට බුදු ප්‍රීතියක් එන්න පටන් ගත්තලු යකෝ මේ ලොක්ක කියන කතාව මටම කියනා වගේ කියලා දැන් අනික් කට්ටිය ඔක්කොම බුදි. බණට ආරාධනා කරපු කට්ටිය බුදි. සුපබුද්ධ කට්ටිය බණානවා. ඊට පස්සේ බුදුරජාණන්සේ අර නෙක්ඛම්මාන ඡන්ද කිව්වට පස්සේ තේරෙනවා මේ මනුස්සයාගේ හිත සුපබුද්ධිගේ කුට්ටගේ හිත කල්ල චිත්තම් මුදි චිත්තම් උදක්ක චිත්තම් පසන චිත්තම් විදිවර්ණ චිත්තම් බොහොම පළවපුරන්න කලල් කරපු මඩක් වගේ හිත පුදුම විදිහට යාගේ හිත සරු වෙලා තියෙනවා මු르දු වෙලා තියෙනවා උදග්ග චිත්ත ලොකු උද්‍යෝගයක් පහළ තියෙනවා පසන්න චිත්ත අනේ මේ ගැඹුරු බණේනේ මම ජීවත් වෙලා තියෙන්නේ මේ හිඟන කමේ විනීවරණ චිත්තං හිත විනීවරණ වෙනකොට බුදුරජාණන්සේ හරියට අර කලල් කරපු මඩට bitter වී දහනවා වගේ සාමුක්කංශික දේශනාව කරනවා. එතකොට මේ පිළිවෙල අපට බුදුරජාණන් සෝගන්න තිනවා ආනුභුබ්බී කතං කතේ සාමිති ධම්මං දේසි තමන් තමන්ගේ පැහිකම කියන්නේ නැන්දපා අදාළ මාතෘකාට සාපේක්ෂව මොනවත්ම දන්නේ නැති කෙනාගෙන් පටන් අරගෙන හැබැයි මග නතර කරන්නත් එපා ඉහෙළම කෙළවරට යනකම් යන්න ඕනේ. ඉතින් එතකොට මේ ධන දේශනා කරන එකට මෙතන තියෙනවනේ හික්මීමක්. ඒක විමුක්ත ආයතන ශීර්ෂය. මේ සල්ලි වලට නෙවෙයි. ලාභයට සත්කාරයට නෙවෙයි. ඒ නිසා ආනුභවී කතං කතේ සාමි. පරියාය දස්සාවේ කතං කතේ සාමි තම්මන් දේශේ තබ්බෝ. කිනෝට හොඳට නිදර්ශන දාන්න. හොඳට තේරෙන උපමා අලංකාර දාන්න. මොකද මේ කෙනා මේ පිළිවෙල අල්ලගත්තේ නැත්තම් අපි හිතමු දෙයක් නෙවෙයිනේ කියන්නේ. ඒ නිසා ඒක පරියාය දස්සාවි. එකම වචනේ හතර දෙයක් කියන්නේ. පුළුවන් තරම් නිදර්ශන එකතු කරන්න. පුළුවන් තරම් රූපක දාන්න. පුළුවන් තරම් විස්තර කතා කරන්න. මොකද මේ පොඩි එකට දිරවන්නේ නැති බඩ හැදිච්ච නැති මිනිසෙකුට බාගෙට තම්බපු ආහාර දෙන්න වගේ, කිරි දෙන්න වගේ මේක තේරුම් ගන්න පුළුවන් විදිහට පරියාය දස්සාවි කියන්නේ. උපමා ඉදිරිපත් කළා කතා කරන්න ඕන. ඊළඟට පරානුද්යතා පරානුද්යතා ධම්මන්තේති සාමිතේ. මම මේක බණ කියන්නේ මම ඉගෙනගත්ත හැටියක් තියෙනවා. ඒකෙන් මට වෙච්ච සේවයක් තියෙන නිසා මේ බණ අහන්න ආපු එක්කනට අනුකම්පාව පිණිස මිසක් මට මේ මහා ලොකු තනතුරක් ලැබිලා නැහැ. මම මේ කියන්නේ බුදුහාමරගේ බණ. මං අනුන්ට කියලා දෙන්න හදනකොට මේකෙන් මට තණ්හාවක් මාන්නයක් උපදින විදිහට කියන්න නරකයි මම අනුන්ට උප මේ අනුකම්පාව පිණිස මිසක් බණ අයට දොස් කිය කියා එහෙම කරන්න බෑ. ඒ වගේම අත්තානංච පරංච අනුපාච්ච ධම්මං දේහි සාමී ධම්මං දේහි තබ්බෝ කියන අහන අයටත් කියන මටත් නිନ୍ଦ වෙන බණ කියන්න එපා. එහෙම කෙරුවොත් බුදු බණ වෙන්නේ මේ බණ අහන උඹල මහ මොඩියෝ මං විතරයි ලෝකා. එහෙම නැත්නම් මං එක දවසක් බණ කවල් ප්‍රසිද්ධ මහාමුදුර කෙනෙක් ඒ ආමුදු වටහත් අතේ තියාන කිව්වා මම මේ බණ කිව්වට මම මේව කරන්නේ නැහැ මට හරිම දුකෙන් මං ඉන්නේ කියලා. ඒකත් හොඳ නැහැ. ඒකට අහන මිනිස්සු අහන්නේ ඒ ආමුදු ප්‍රසිද්ධ ධර්ම කතිකෙක්. මම ගිහියා. බණ කියනකොට ආවිම අවංකව කිව්වේ. මේ දේ මම කරන්නේ නැහැ. ඒකට මට හිතුණා දැන් මේ මේ ආසනයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මට මේ බන නිසා කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලැබෙන්නේ නැති වෙන විදිහට මේ ලාභ සත්කාර සම්මාන සිලෝකාසාවෙන් බණ කියන්න එපා. ඒක අටුවාචාරින් වහන්සලා කියලා තියෙනවා. සාදු කියයි කියලාවත් හිතන්න එපා. ඔය බණ කියන්නේ ඉතලා මන්නම් කියන ඔක්කොම එකතුලා සාදුවක් කියන්න කියලා. ඒක මේ ධර්ම ගෞරවයට. එහෙම නැත්නම් මේ මගේ බණක් කියාගන්න ගියොත් එහෙනම් ඒ කියන කෙනත් කොහෙ ගිහිල්ලා නතර වේද කියන්න බෑ. අහන කෙනත් කොහෙ ගිහිල්ලා නතර වේද කියන්න බෑ. මේ ධර්මයේ කියන එක කාටවත් අයිති දෙයක් නෙවෙයි. සරුවච්චන් වහන්සේ ගරුතන් නිලා සලකපු දෙයක්. ඒ නිසා අපි එකට යනකොට බණ කියන කෙනත් මේ පංච මේ තැන් ඉති අදිෂ්ඨාන කරගෙන අනුභවී කතා, පරියාය දස්සාවේ කතා, ලාභ සත්කාර සම්මාන සිලෝක නැතිව අනුන් තමන්ට නිග්‍රහ නොවන විදිහට බණ කියනවා කිව්වොත් අද යන බණ පොඩ්ඩක් අහගෙන ඉන්න මොනවද කියන්නේ කියලා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බණකදී උන්වහන්සේ 1901 ඉපදලා 1992 දක්වා ජීවත් වෙච්ච යුග පුරුෂයෙක් ඒ අවුරුදු 100 ඇතුළත 1913 දී පැවිදිට ගිහිලා තිනවා ඊට පස්සේ 92 දක්වා පැවිදි ජීවිතයක් ගත කරලා තිනවා කියනවා අද කාලේ විතර බණ කියන යෝගයක් සිංහල ඉතිහාසෙ කවදාකවත් තිබුණේ නැහැ කියලා රේඩියෝ එකෙත් බණ පත්‍රෙත් බණ බුදුසරණෙත් බණ ටෙලිවිෂන් එකෙත් බන. හන්දියක් හන්දියක් ගානේ බන. නමුත් මෙච්චර බන කියද්දි මොකද මේ රට නාස්ති වෙන්නේ කියලා අහන. එතන මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. මෙච්චර බන විචිත්‍රව කියද්දි ඇයි මේ තරම රට නාස්ති වෙන්නේ කියලා. කියන දේ කරන්නේ නැහැ කරන දේ කියන්නේ නැහැ. එතකොට විමුක්ත ආයතන ජීවිතයක් වෙන්නේ නැහැ. පිස්සෙක් පස්සේ පිස්සු ටිකක් යනවා වගේ අන්ධකාරයක් ඇසන්ත බනස්ටික් පස්සේ අන්ධ પરම්පරාවක් යනවා වගේ මයිකල් ජැක්සන් පස්සේ මයිකල් ජැක්සන්ගේ සින්දු අහණය යනවා වගේ ගමනක් මිසක් මේක විමුක්ත ආයතන ශීර්ෂයක් නෑ. ඒක කියන්නේ ලොකු සංස අයිතියක් තියෙනවා. ලොකු සංසල මම පටන් අරගෙන කියන වචනේ වග වෙලා හරියට උච්චාරණය කරලා හරියට වචනේ පාවිච්චි කරලා ඒකට උද්දෘත පෙන්නලා බණ කියන්නේ එහෙම නැත්තම් කියන්න එපයි කියනවා. පණ්ඩිත සංස කියන ගල්දුවේ දැන් කාලේ බණ වාගේ මොනවදෝ කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා. බණ වගේ තන්නිකර වැරද්ද ගියාගේ. ගිය බණාන්නේ ඉල්ලුම සැපයුමට ඒගොල්ලෝ කන මිහිර දේවල් ඉල්ලනවා. ඉතින් හාමුදුරුවෝ සැපයුම ඒක දෙනවා. ඒක නිසා ජාතක කතා ගැන බණ කියනවා බුදු වෙන්න ඉස්සලා බණ කියනවා බුදු වුණාට පස්සේ කියන්නේ මේ ගැඹුරු බණක් කියමු කියනවා අනේ ඌ අපට තේරෙන්නේ නැහැ. සෙනග 6000ට වැඩි ඉන්නවනම් විතරයි හාමුදුරුවොත් එන්නේ බණ කියන්නේ. ඒ කට්ටියත් ඕන කරලා තියෙන්නේ බණ කන මිහිරි බණ විතරයි. ඒකෝට ඒක නෙමෙයි මේ විමුක්ත ආයතන සීසෙන් කියලා කියන්නේ කියන හාමුදුරුවොත් වගේ වෙන්න ඕනේ. ඒ වගේම අහන කෙනක් දැනගන්න ඕනේ මේකේ දවසින් දවස දවසින් දවස තල්ලුවක් තියෙනවා. ආදි කල්යාණම්, මධ්‍ය කල්යාණම්, පරියෝසాన කල්යාණම්. ඒක නිසා ධර්මයේ දේශනා කරන වෙලාවේදී දේශකයන් වහන්සේ මානසිකාර්යයක් පවත්තන. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා එදා සූත්‍ර දේශනාවේ අවසානයේදී සඳහන් කරලා තියෙනවා මෙන්න මෙච්චර ගාණක් දේශනාව සානේ සෝවාන් ආදී මාර්ගඵල ලැබුවයි කිය. ලොකු සංස් කියන හිතා ගන්න බෑ ඒක සර්වඥාන්සේ සුවිශේෂී සර්වඥතා ඥානේද නැත්නම් බණහන කෙනාගේ තියෙන සුවිශේෂී පාරමිතා බලයද කියන්න බෑ. ලොකු සංස් කියනවා මට හිතෙන විදිහට නම් මේ බණ අහනකොට නලියන්නේ නැතුව එක තැනක ඉඳලා බණ අහනකොට එන වේදනාවට පසනාව ඇති කියලා ඒ කෙනාට මනසිකාරය පවත්තක්. ඒක නිසා ධර්ම සභාවක ඉඳගෙන බණ අහනකොට අපිට නලියන්න බෑ. ඒ ඒ ඉරියව් විතරකට බණ අහන්න ඕන. ඒ නිසා උගෝ දිනෙක කැමති බයිසිකල් එක පදින ගමන් කනඩ පොරොබ්බ දෙයක් අහගෙන බණ අහන්න. ඒ තමන්ගේ තාලෙට පුළුවන් නම් ආහමතුරුව දුව දුව බණ කියනවා නම් බයිසිකල් එකත් එක්ක එහෙනම් ඒත් කැමති. ඉතින් එතකොට ඔය කියන විමුක්තායතන සීත්‍යෙන් බණ ඇහිමක් වෙන්නේ නැහැ. දේශක ශ්‍රාවක සම්බන්ධතාවය ඉන්නේ නැහැ. ඒක නිසා බණ ඇහිමයි දැන් අපි අපි කියන පැහැදිලිවම දන්නවනේ බණ කියන ආමතුරු විචිත්‍රණං අහන්නට ගොඩාක් කාණිසංස හම්බ වෙනවා කියලා. ඒකම අහන්නම් කන්‍ය බාගන සිත් දාන බණ අහනවා නම් දේශකයන් වහන්සේට විශාල ආනිසංස වාගයක් හම්බ වෙනවා. ඒකෙත් තමයි දේශකයන් වහන්සේ විචිත්‍රත්වයටපත් වෙන්නේ, චතුරාර්යත්වයටපත් වෙන්නේ. ඒ නිසා ඉස්සර කාලේ ඒ බණහනකොට ඒ අම්මලා අහලා තියෙන බොහොම දක්ෂ විදියට ඒ තමන්ගේම පුතා ආමඳුරු බණ කියනකොට ඒ ආමඳුරෝ මේ රාගයට බර කරලා, ලෝභකමට බර කරලා, කෑදරකමට බල කියනකොට අම්ම නැගිටලා කිව්වලු මේ අප්‍රසාදේ බල කරාට තමන්ගේම පුතාට ඕක නෙමෙයි බණ කියන්නේ කියලා. ඒතර බණ කියන කෙනාට වැඩිය ආහන කෙනා දන්නවා මෙන්න මේකයි මේකේ වෙන්න ඕන මේක ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එක දන්නවා මිස අපි මේ සින්දුවක් අහනා වගේ මයිකල් ජැක්සන් සින්දුවක් අහනා වගේ අමරදේව සින්දුවක් අහනා වගේ නන්දාමාලි සින්දුවක් අහනා වගේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ අන්නේ අපකපවීම හරහා මේ දෙගොල්ලගේ සම්බන්ධය අසන්නගේ සහ දේශනය කරන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හරහා දේශකයන් අතර හම් වෙන ඒ විමුක්තිය තමයි දේශනාව තුළින් ලැබෙන විමුක්ත ආයතන ශීර්ෂය. එතකොට ඒ ස්වාමීන් වහන්සේත් මේ වෙලා කරන්න ඕනේ බණ ආහන කට්ටියත් මේ වෙලා බණ ආහන්න ඕනේ. ආහනකොට මේ දෙක අතර ඇති වෙන මේ කම්පන චංචල කම්පන වේග බ්‍රහ්ම ලෝකේ දක්වාම යනවා. මනුස්ස ලෝකේ නෙමෙයි දිවි ලෝකේ නෙමෙයි බ්‍රහ්ම ලෝකේ දක්වම ඒ ධර්ම ගෝසාව යනවා. දවසක් ඒ සඳහන් කරලා තියෙනවා ඔය බණට කියනවා මේ දාන කතාවකට ඊටාම ඈත පළාතක يعني පිටිසර බද අත්තම්ම කෙනෙක් හිටියලු උද්දටම කවුරක්වත් නැහැ අත්තම්ම විතරයි ගෙදර ඉන්නේ ඉතින් අත්තම්ම හැන්දකොරේ ගේ වටේ සුද්ධ කරලා දාලා ඇතුළේ පිට විහෙලා පහනපත්තු කරලා තියලා මේ වගේ වෙලාවට ඒ අත්තම්ම මේ පාරායන වර්ගයේ බුදුජානසේ දේශනා කරපු ඒ ධර්මයේ සත්‍යයනා කරනවා. කාටත් අහන්න කවුරක්වත් නැහැ. ගමක පළාතක කවුරක්වත් නැහැ. හැබැයි යම් හැමදාම ඒක කරනවලු. ඒ ධර්මයේ දේශනා කරනකොට වෙසමුණි රජුරෝ ගමනකට හදිස්සියේ ඊට ගේ උඩින් යනකොට ඇහුණලු අකුරක්වත් වරද්දන්නේ නැහැ. ව්‍යාකරණයකොත් වරද්දන්නේ හරියට ලස්සනට ධර්මයක් ඇහෙනවා. මෙයා අහසේ හිටගෙන බනහලා තියෙනවා. අහනෝනේ තුන බලන්න මේ වගේ ඈත පළාතක අම්මා කෙනෙක්. ගිහි පිරිසුදු කරලා ගොම්මන් වෙලාවේ මේ පිරිත් ටිකක් කියනකොට ඉතින් මොන මොන බුදු සිරියක්ද යන්නේ කියලා. ඒසොට මම මෙච්චර ලාභයක් ලබන්න නිකන් යන්න හොඳ නැහැ කියලා ඒ එලිපත්තේ පෙනී හිටියලු ප්‍රකෘති ස්වරූපේ. වේසමුණි රජුරු. ඉතින් අපේ ගෙදරකට එහෙම වේසමුණි රජුරු ආව නම් එහෙම පැදුරු එල්ලලා පාවඩ එල්ලලා මරලා තේරෙනවා නිකන් කතරගම දෙයියවවත් ඇතිනේ අපට. වෙසමුණු රජුරාට අම්මවලු ඔබ කවුද කියලා. ඊපස්කොළු මම තමයි මේ වෛශ්‍රවනදී රාජා ඒ පරිණිමිත වතවත් දිවි ලෝකේ ලොක්කා. ආ මොකද මේ වෙලාවේ? ඊපස්කොළු මම අම්මට ස්තුතිය කළාන්ඩ ආවේ. මේ අම්මා මෙතෙක් කියලා කියපු ධර්මයේ තියෙන ධර්මයේ අහනකොට මට ඇති වෙච්ච සතුට. නේ ඉතින් ওই කට්ටිය ඇහුවත් නැත්නම් මම මේක හැමදාම මේක කියනවා. හා හොඳයි. ඉස්තුති කරන්නේ තියන එකයි තියෙන බය නෑ මට පණිවිඩයක් කියන්න තියෙනවා අම්මට කියලා ඊට පස්සේ ඇහුවලු මොකද්ද කියලා මම මේ කියන්න දැන අපට සතුටු වෙදී හිත යන්න තිබුණ ගමන වළක්වලා සරුවච්චන් වහන්සේ සාරිපුත්තු සංසය පිටත් කරා වස් කාලෙන් පස්සේ චාරිකාවේ සාරිපුත්තු සංසය හිත මේ ගමනට වඩනවා 500ක් මහරතන් වහන්සේලාත් එක්ක ඉතින් කවුරුත් දන්නේ නැහැ හිත මහරතන් වහන්සේ 500ක් වන්න කියලා රහතන් මේ සාරිපුත්තු සංසය අම්මට ඒ වෙලාවෙම සතුටක් ඇතිලා තිනවා මම හිත දානේ ප්‍රධාන දායකා වෙනවයි කියන්නේ. ළඟ ගෙවල් වලට ගිහිල්ලා කිව්වලු උඹලා එක එකනා එක එකනා දාන සූදානම් කරගන්න ඕනේ. අපේ ගෙදර තමයි බණ කියන්නේ. ඔක්කොම 500කට දානලා ඇති කරන්නේ. ඉතින් මේ අම්මා බොහොම පිළිගත්ත කෙනෙක් වෙන්න ඇති. කවුරු සලකලා තිනවා කන්දරට වඩිනකොටම දූවන ගිහිල්ලා සාරිපුත්තු සාතර වැඳලා කියලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ පින්න පාතේ වඩින්න එපා දානේ ලෑස්ති අපේ ගෙදරට වඩින්න. ගියාට පස්සේ ඉතින් හරි ගත්තලා දානේ බෙදලා ඉවරනට පස්සේ සාරිපුත්තු සාංශේ වට අත ගත්තට පස්සේ ඒ අම්මට කිව්වලු මේක ආශ්චර්යවත් දෙයක්. මම හිතාන හිටියේ නෑ මේ මෙතන දානයක් හම්බෙයි මෙහෙනවයි කියලා මේ අපි චාරිකාවක් කියන්නේ අම්මා කොහොමද දැනගත්තේ කියලා. ඊට පස්සේ ගාලේ එව්වා මට පොඩි දේවල් මය ළඟ පුදුම ආශ්චර්ය ධර්ම තියෙනවා කියලා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කට්ටියට දැනගන්න කියන්නේ. ඊට පස්සේ ගාලේ මං හැන්දෑවියේ විරිටියක් කිව්වා. කියනකොට වෙසුණි රජුර ඇවිල්ලා දුන්නු දයවැද්ද උච්චර තමයි. මොකද්ද දෑවැද්ද? ඊට සාරිපුත්‍ර සාන්තිපිය ගමට වඩිනවා කියලා කිව්වා. අම්මා සතුට වෙන බව දන්න ඔන්න මහත්වාමීන් වහන්සේ මම ඒ නිසා මේ දානෙලා හැත්තේ කරා ඕක විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මයිලම් ගොඩාක් ආශ්චර්ය ධර්ම තියෙනවා කියලා. ඊටසේ අහලා තිනවා මේ පිරිසට සන්තෝෂ වීම පිණිස අම්මා කියන්නේ කියලා. අනිත් ඒවා නම් මේ විමුක්තායතන සීසීට එච්චර ගැලපෙන දේවල් නෙවෙයි. කතාව කියන ආපු නිසා ඒ අම්මා කිව්වලු මගේ පුතෙක් එකම හිටියා නන්ද කියලා පුතෙක්. මේ අම්මා තමයි නන්ද මාතා වේලු කණ්ඩකී නන්ද මාතා මගේ පුතා රජුරවන්ට විරුද්ධව චෝදනා කරයි කියලා රාජ උදහසට ලක් වෙලා රාජපුරුෂ වෙලා මේ එලිපත් උඩ තියලා කැපුවා ස්වාමීන් වහන්සේ මගේ හිත පොඩ්ඩක් සැලුනේ එකම පුතයි හිටියේ රජුරණ කියලා කියලා මේ එලිපැත්ත පිට තියලා කැපුවා රජානට මගේ හිත සැලුන්නේ නැහැ නිසා මට ඕව මහා ලොකු දේවල් නෙවෙයි ඉතින් සාරිපුත් සාංශ තව පොහොර දානවා ඊට පස්සේ කවුරු මගේ ස්වාම්පුරුෂයා ඉන්න කාලේ මම කවුරක්වත් පරපුරුෂය පැතුවේ නැහැ. නමුත් ඒ මිනිස්සයා අකාල මරණයකටපත් වුණා දැන් යක්ෂයෙක් වෙලා. හැමදාම රාත්‍රිය ඇඳට එනවා. මට කවදාක කරදරයක් කරන්නේ මොකද මම බිරිත් කියලා කියන්නේ මට කවදාකවත් බයක් ඇති වෙලා නැහැ කියලා. මොන විදියක බයක් ඇති වෙන්නේ. මේවල මට දෙයක් නෙවෙයි. ඊට පස්සේ කෙවලෝ තව එකක් කියන්නේ. ඊපස් කරනවා යම් දවසක භාවනා කරනකොට ප්‍රථම ධානය ඉපෙසුවාට අද මේ වෙනකන් කිසිම විදියකට ඒ ධානයට බාධා වෙලා නැහැ. මම ගත කරන ජීවිතය ඇරෙට හැමදාම මේ ප්‍රථම ධානය පුරන. ද්විතිය ධානය ලැබුවා කදාකත් මට ඒකෙන් පිරෙන්න උනේ නැහැ. තෘතිය ධානය ලැබුවා පිරෙන්න උනේ නැහැ. චතුර්ථ ධානය ලැබුවා පිරෙන්න උනේ නැහැ. මේ මේ අත්තම්ම කෙනෙක් කතා කරන්නේ. ඊට පස්සේ කළ බුදුහාමුදුරුවෝ ගාව බණහද්දි මං අනාගාමී ඵලයේ උපදලා තියෙනවා. අද මේ වෙනකන් ඒ ඵලයේ තමයි මං ජීවත් වෙන්නේ. ඒ නිසා ඔය කලින් කියපු වනේ වේ ගණන් කටයුතු දේවල් මං අද දක්වම ඒකට ගැළපෙන්න ජීවත් වෙනවා කියලා. නිසා ධර්මයක් අපි දැනගත්තට පස්සේ කොතනක හරි යක්ෂයොත් ප්‍රයෝජන ගන්නවා. දෙයියොත් ප්‍රයෝජන ගන්නවා. බ්‍රහ්මියොත් ප්‍රයෝජන ගන්නවා. ඒක මේ ගිහි ගෙදර කේටිච්ච අම්මා දරුවා මැරිච්ච අම්මා කෙනෙක් උණයි කියලා මිනිහා මැරලා යක්ෂයෙක් වෙලා ගෙටාවයි කියලා ඒ අම්මලාට සත්ත පහක ගාණක් නැහැ. මොකද මේ ධර්ම තෙදක් තියෙනවා. විමුක්තිය ලැබලා තියෙන්නේ අනාගාමී මට්ටමට යනකම්. ඉතින් මේක කියනකොට වේලුකණ්ඩගේ නන්ද මාතාවගේ මේ සුවිශේෂ කාරණා කියනකොට සාරිපුත්තු සාන්තට බණ කියන දෙයක් නැහැ. පිළිසෙට බණ තේරෙනවා. මොන දහංගටයක් දාලා හරි මේක කොහොමද අල්ලගත්තොත් මේ භාවනාව. එහෙම නැත්නම් ඒ දියුණුව එතනක එතකන්න හරිම අමාරුයි. උදාහරණයක් වශයෙන් කියොත් මේ වාඩි වෙලා මම මෙතන වාඩි වෙලා ඉන්න බව දැනගන්නවා කියන මේ භාවනාවේ අයන්න පවා ඉතාමත්ම දුෂ්කරයි. මොකද දුෂ්කර කියන්නේ මේ කය එක තැනක තියන්න පුළුවන් එකක් නෙවෙයි. නලියනවා. ඉතින් නලියවයි කියලා බුදුජානසී සඳහන් කර තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැති නලියන් නිසායි කිය. ඉරියව් මාරු කරන නිසා. දැන් නලියන් නැතුව එක තැනක ඉන්න උත්සාහයක් ගන්නකොට මේක අර බණ කියනට වගේ අනුපිළිවෙලින් යන්න ඕනේ ලාභ සත්කාර සඳහා නෙවෙයි කරන්නේ කවුරුත් පිනවන්න නෙවෙයි මේ ධර්මතාවයකට මේ කය දෙනවා කියලා හිතන්න පළවෙනි දවසේ Tamanට හිතුණයි කියලා දැනුණයි කියලා මගේ හිත කයට ආවයි කියලා ඒක ඒක නඩම තමයි දැනෙන්නේ කවකට කාර ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මගේ භාවනා හරියද කියලා මට කියන්නේ කියලා මොකෙන් බල්ලා කියන්නේ මම ධම්මික හාමුදුරුත් එක්ක ඒ දවස්වල නිතරම සාකච්ඡා කරනවා කරනකොට ඒ ශාංශේ දන්න જાතියෙන් කියනවා මොන්න අකුසල කර්මය කරලා තිබුණත් මොන්න දන්නේ නැති වුණත් සතියෙමයි ඕන කරන සතියෙම වඩපන් සතියෙමයි තිබුණේ දන්නේ නැහැ මේ මල දාන්නේ මොකද්ද මේ සතිය කියන්නේ කියනවා කිය හැබැයි ඒ ශාංශ වෙහෙස ගත්තෙත් නැහැ මටත් තේරුණා මේක කවදාකවත් අහු නැතිව එක දවසක් මම ඔය විශ්වවිද්‍යාලේ ගිහලා එන ගමන් ඒ හාමුදුරුවෝ කිව්වා මට මම ඊට ඉස්සෙල්ලා මේ කියන කවදාකවත් වාඩි වෙලා මට භාවනා කරන්න බෑ වාඩි වුණා නම් එදා මට ගල් ගහයි. ඒ තරම්ම දඩබ්බරේක් මම. කිසිම මිනිහෙක් හිතන්නේ මම වගේ මිනිස්සු භාවනා කරයි කියලා. ඒ නිසා මට කොහොමඩක්වත් පරිසරයක් මම හදලා තිබුණේ නැහැ. කොහොමඩක්වත් ඒකට ඉඳගෙන ඉන්න දෙන්නෙත් නෑ මම. එක්ක වතුර බල්දියක් කරනවා. බුදියාගෙන ඉන්න දෙන්නෙත් නෑ. මොකාටවත් ඉන්න බෑ මං ඉන්න තැනක. පුදුමාකාර ගායක් තිබුණාට. ඒ නිසා මම වාඩි වුණා නම් එහෙම මිනිස්සු කැලෑපැත්තට ගහයි. වාඩි වෙන්න බෑ. අනිත් එක අපේ ගෙදර 11 දෙනෙක් ඉන්නවා අම්මයි අප්පච්චි කිච්චාම 13 දෙනයි කාමර දෙකක්වත් නැහැ. එක ඇඳේ දෙන්නෙක් බුදියන්න ඕන. ඉතින් අපිට උම් පරියන්ක ගන්න වෙලාවක් හම්බෙන්නෙත් නැහැ. අද උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. එයිස මං යාම්රණ කෙලිම ගා ස්වාමීන් වහන්සේ බයිල මොකක්වත් මට හරියන්නේ නැහැ. මට භාවනා කරන්න ඔය සතිය පිටවන්නේ ඉඳ ගන්න කවුද උඹට කිව්වේ ඉඳ ගන්න කියලා. ඉඳ ගන්න ඕනේ නැහැ. බෑ විදිනකොට අවිදින බව දැනගන්න. ඉතින් මං කො දන්නවනේ ඉතින්. ඕක නෙවෙයි මිනිස්සුયો. සීළු වැඩ අතහැරලා අවිදින බව විතරක් දැනගන්නේ. ඉතින් ඒකම කියනවා. ටික දවසක් කොයි විශ්වවිද්‍යාලේ ඇරලා එනකොට ඉසාන්ස් කිව්වා හැබැයි ඇවිදිනකොට කයිවාරු කක ඇවිද්දෝ සතිය පිහිටන්න බෑ. අතෙන් ඉක්මනට යන්න ඕන කියලා වෙලාවට යන්න කිව්වොත් බෑ. වෙන්නේ නැමෙතිලි නිකන් යන්න අරපන් කියලා. එයි මං යාළුවොත් එක්ක එනකොට ඉතින් යාළුවා හලන්න එපා නැත්නම් මේවා මහා කොකුනේ. පාරකට යන්න ගියාම කොයි එකත් ඇවිල්ලා හලෝ මචං කොහොමද මචං ගන්නවනේ. ඉතින් කොහොම හරි ප්‍රෝඩාවක් දාලා අයින් කරලා මං ඇවිදිනකොට මට හිතුණා දැන් ඉතින් මේ එන දෙනක පාරේ යනකොට මේකට පොඩ්ඩක් හිත දාන්න කියලා. ඒ පියවර තුනක් විතර ගියා මට තේරුණා 100ට 100ක්ම සම්පූර්ණ හිත කයේ පියවර තබන එක මට පේනවා නිකන් පුදුමාකාර පියුම් පිට ඇවිදිනවා වගේ. මා පුදුම සතුටක් පුදුම වෙනසක් ඇති වුණා මට හිතුණා ඒ තමයි ධම්මගහවල දූවන කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මොකද වුණා එවිදිනකොට මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා ඒකද දන්නේ සතිය කියන්නේ කියලා ඒ ආම්තුරන්න මගේ ඉංග්‍රීසි තේරෙන්නේ තමයි තියෙන්නේ ඉන්දියන් ඉංග්‍රීසිනේ ගොරක ඉංග්‍රීසි තේරෙන්නේ ඊට පස්සේ කොම්බෝයි කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක හරිනම් නැවත කරපන් නැවත නැවත කරපන් ඉතින් මට හරි ආසාවක් තියෙනවා ගිහිල්ලා කියන්නේ ඇවිදිනකොට මම ඇවිදින බව දන්නවා පියවර තුනක් හැබැයි කියන්න තේරෙන්නේ මොන විදිහවත් කියන්නේ පුදුම සතුටක් ඊට පස්සේ කරන්න ගියාම කවදාකවත් ඒක එන්නේ නැහැ. ඔය ඕනකම තිබුණට එන්නේ නැහැ. කල් ගියාට පස්සේ ආයෙත් දවසක අවිචිනකොට මේ භාවනා මෝඩ් එක තිල්ල අරගෙන බාපණ දාගෙන නෙවෙයිනේ. සාමාන්‍ය ගමන යනකොට අවිචිනවා තේරෙනවා. මේක හරි කියලා හිතනකොට වැටෙනවා. මේක තමයි සත්‍ය කියලා හිතනකොට වැටෙනවා. එතසක් ආසනයක ඉඳගෙන ටෙලිවිෂන් ටෙලිවිෂන් තිබුණේ නෑ ඒ කාලේ බලහිනකොට එක පාරට දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවයි කියන එක. මේ ළඟත් දෙන්නේ තුන් දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ. එක පාරට මට තියෙනවා මම උදු ඉඳගෙන ඉන්නවා. අර වාගේම පිටිච්ච ගතියක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ දවසක් හොරෙන් අම්මලෙන් භාවනා කිය පන්සලට ගිය වෙලාවේ පන්සල යන්නේ වැඩක් නැහැ නේ. අපි ඊදවසට පන්සල යන්නේ කෙල්ල බලන්න. ඔය යට මෙට යන්නේ වෙන වැඩකට නෙවෙයි. ඉතින් අම්මලා දන්නවා. එහෙමට හරි කමන්නේ පන්සල යන එක හොඳයිනේ අපි වගේ ගල්ලිලන්දානේ. මම කරපු දේ නාලාවිල්ල ඇඳ උඩ වාඩි වුණා. වාඩි වෙලා ඉවරලා මට හිතුණා දැන් ධම්මික ආමතුරු කියපු විදිහට ඉඳගෙන ඉන්න පුළුවන් බලන්න. කවුරුත් නැහැ. ඉතින් මේ වගේ සද්ද ඇහෙනවා. මම ඉඳගෙන අහගෙන ඉන්නකොට ඉන්නකොට සද්ද එමීට අඩු වෙලා ඈත පන්සල් වල තියෙන ලවුඩ් ස්පීකර් සද්දත් ඇවිල්ලා මට තේරෙන්න පටන් ගත්තා ඇඟ නිකන් හිත නිකන් ඇවිල්ලා ඇතුලේ නිකන් මිදෙනවා පියවරෙන් පියවර තේරෙනවා. හොඳට නාලා සීතලයි. ඇඳ උඩ වාඩිලා ඉන්නේ. ඉන්නකොට මේ මොකද්ද වෙන්නේ කියන දන්නේ ඇතුලෙන් එන ප්‍රීතිය නැත්නම් ප්‍රමෝදයේ මන්ද නැවිලා මේක කිරියලියක් උතුරන වගේ කොචි කොචි කොචි කොචි දාන මේක උතුරගෙන යනකොට කැරකෙනවා දඟලනවා මට පුදුමාකාර බයක් ආවා. බයක් ඇවිල්ලා බය වෙච්ච ගමන් මං ඇඳ තද්දින් අල්ලගෙන දඬු වෙලා නැගිට්ටා. තියෙන මුළු කයෙම අත්දැකීමක් එනවා. හැබැයි හිතපු නැති එක. පස්සේ මම ගිහලා ડોක්ටර් පරාක්‍රම ෆිනෑන්ඩෝ කතා කරලා කිව්වා මෙන්න මේ මාස භවනා කර හිටියා. ඒ නැගිටිනාට පස්සේ නිකන් මට තේරෙනවා සුසුම්නාව දිගේ කොඳුයට පෙළ දිගේ එයා කන්ඩිෂන් කරපු හුලන් රැල්ලක් යනවා වගේ මුළු ඇඟම. ඉතින් ඒකේ නමයින් ආනික යකෝ දැන් අපි මෙච්චර කල් භවනා කරනවා අපිට මොකක්වත් වෙලා නැහැ කියලා. ඉතින් මං කෝ මට හිතුණා මට පිස්සු කියලා කියලා. පිස්සු නෙවෙයි යකෝ ඕක තමයි භාවනාව කියන්නේ කිව්වා. මම ඔබතුමා දන්නේ කොහොමද? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? අන්‍යගේ පටන් ගන්න තැන මේ මං ආශ්වාස කරන ප්‍රශ්වාස නෙවෙයි කියලා ප්‍රත්‍යක්ෂණය කිරීමක් තියෙනනේ මෙතන. උරගා බැලීමක් තියෙනනේ. මේ ප්‍රශ්වාස කරන ආශ්වාසය නෙවෙයි කියලා ඔන්න ওই ටික හේලි කරන දවසේ. එහෙම නැත්නම් මං වම තියෙනකොට මේක දකුණ නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස නෙමෙයි වම මොකෙන්ද දන්නේ? ඒක ඒ විදිහට කාටද කියන්න පුළුවන් නම් කියන වගේ නෙවෙයි. වම තියෙනකොටම හොඳටම තේරෙනවා මේ විලුඹට ඇතිවෙච්ච බර මේක ලස්සනට බලය ඉදිරියට ඉදිරියට ගිහලා ඇඟිලි වලින් ඉස්සෙන හැටි දකුණට යන හැටි ආ විස්තර දැනගන්නකොට ඒ කිනාට වැටහෙලවනම් අපි මෙතෙක්කල් ගව් ගණන් පයින් ගියාට කවදාවත් මේ කකුල දිහා බල්ලා නැහනේ අවුරුදු 140කට විතර ඉස්සලා තමයි මිනිස්සයා කකුල් දෙකකින් යන්න පටන් ගත්තේ. ඊට ඉස්සලා හතර කුරින් ගිය සතා මේ. ඊ අවුරුදු ලක්ෂ ගානක ගිය වැඩේ අපි අමාරුවෙන් උපයපුදී අපිට දැන් මතකවත් නැහැනේ. කෝච්චෙට එන්න ඉස්සලා දුවනවා. කඩේට දුවනවා. මේ පයකින් පයකට බර මාරු කරන්න හතර කුරින් ගිය සතා කෙලින් හිටගත්තට පස්සේ කොච්චර කල් දඟලන්නේ නැද්ද? දැන් ඇවිදිනකොට අපිට මතකවත් නැහැ. කොයි වෙලාවක හරි මේ වම තිබ්බ මේ දකුණ තිබ්බ ඔයච්චරයි භාවනා කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඔකට මේ වැලි මලුවක් මොනෙත් නැහැ ඇත්තටම කියනවා. ආන්නේ ටික කියලා දෙන්න පුළුවන් නම් කාට හරි. ඒකේ පුදුමාකාර ඔය ගැටීමේ තියෙන ආනිසංස විඋත්ආයතන සීර්ෂය අපිට පටන් ගත්ත මේ සතිපාසල පටන් ගත්තට පස්සේ මොනවත්ක්ම දන්නේ නැති පොඩි දරුවෙකුට සතිය කියලා මොකද්ද කියලා දෙන්න හදනකොට අපි මේ දැනුමින් ඇති සත්ත පහක වැඩක් නැහැ. අපිට ඕනේ ළමයාට කියලා දෙන්න සතිය කියලා එකක් තියෙනවා. ඒ සතියින් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න, ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න කියලා ළමයාගේ මට්ටමට අපි බහින්න එපායි. ඒ ළමයට කියලා හරිනෝය මේ කියවන්න අහවල් පොත මේක මොකක්වත් හරියන්නේ නැහැ. ආන්නේ ළමයාට ඒක කියලා දෙන මට්ටමට අපි ආදුනිකයෙකුට කියලා දෙන මට්ටමට බහිනකොට අපිට ලැබෙන අත්දැකීම බුදුහාමුදුරන් ලැබෙන අත්දැකීමට වැඩි අර පොඩි දරුවා අපිට දෙන දැනුම. ඒක අද අපි ඔය භාවනා මේ සතිපාසලේ මේ අනුග්‍රහ දක්වන ඇත්තන්ට අපි කියලා දෙනවා ඔබ දැනගත්ත දේ එකක්. නමුත් නොදන්න කෙනෙකුට ඒක කියලා දෙන්න ඒක වෙනමම කල්ප ශිල්පයක්. කොච්චර දැනගත්තත් ඒක කියලා දෙන්න දන්නේ නැහැ. එහෙම කලාතුරකින් කෙනෙකුට විතර ඒක හරියන්නේ. ඒ නමුත් මේ කලාතුරකින් නම්බුවක් ඇතන නෑ. එයාට එතනම ආනිසංස ලැබෙනවා. අර මිනිස්සු ඒක තේරුම් ගත්තද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරනකොටම කියලා දුන්නේ කරාන්ට බිල ගෙවලා ඉවරයි. ඒක ඉතින් මම දැකලා තිබුණේ අපේ ඥානාරාම ස්වාමීන් විතර යමක් කියනකොට ඒ මනුස්සයන්ට අත් ගන්න පුළුවන් විදිහට දේශනා කරන්න පුළුවන් කවුරක්වත් මම දැකලා නැහැ. ඒකේ ඒත්තු ගන්නන ක්‍රමේ. ඒ වගේම එයාට කියලා දෙනවා මෙන්න මේ භාෂාවෙන් කියපන්. උඹට වැටහිච්ච දේ කියපන්. පොතේ තියෙනව ඕනෙත් නෑ, අපේක්ෂා කරපුව ඕනෙත් නෑ, මම කියපුව ඕනෙත් නෑ කියලා. ආන්න මේ මූලික කාරණා ටික කියලා දෙන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ සුවිශේෂ ඥාන තියෙනවා. එහෙම නැත්නම් අපි ගිහිල්ලා කියලා දෙන එක නම් බාලයි මම ලෝකා කියලා වක් කරන්න පටන් ගන්නවා. කවදාකවත් sannivedanayak වෙන්නේ එයාටත් වැඩිය පල්ලෙහාට ගිහිල්ලා මේක කියලා දෙන්න උත්සාහ කරනකොට තමයි ওই ආනුපුබ්බේ කතාවේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඒක නිසා ලොකු සංහස කියනවා දන්න තැනින් පටන් ගන්නද තියෙන තැනින් පටන් ගන්න දන්න තැනින් කියලා දෙන්න පටන් ගන්න කියලා. මේ භාවනා කරන්න ඕගොල්ලන් ත්‍රිපිටක දැනම ඕනේ. ඕගොල්ලන් මේ මේ දේවල් ඕනේ කියලා කිසිම මූලික සුසුකමක් නැහැ මේකේ. දැන් නැවතත් කියනවා. මේ සතිය කියන චෛතසිකයේට ඒ කවුරු මොන જાති මේ මූලික සුසුකම් ඉල්ලුවත් මොනක්වත් අවශ්‍ය කරන්නේ සමහර විටකමට කියන්නේ හිතනවා ඒක කියනකොට මම දන්නවා ඕගොල්ලෝ නිකටල්ලේ තියා ගන්නවා සීලෙවත් අවශ්‍ය නැහැ. මම පටන් ගන්නකොට මට කොහොමඩක්ක සීලයක් තිබුණේ නැහැ. මම මේක ධම්මික අහුරන්න කිව්වට පස්සේ කොහොම සීලෙ නැති බව දන්නවනේ. ආ පටන් අරගනින්කෝ. හැබැයි ඉතින් වහාම ඒක දැනගත්තට පස්සේ අර සීලේ නැතිකමේ ආදීනව තේරෙන පටන් ගත්තාම Taman සීල්පද රකින්න හැබැයි මේ රට්ටු සවට්ටන්න නෙවෙයි. එහෙම නැත්නම් මේ සීලබ්බත පරාමාස නෙවෙයි. ඒ සීලේ රකින්නේ මේ සතිය පවත්තන්න මේ මේ පහසුකම් ටික ඕනේ. එතකොට මේ 8ක් සිල් ලකිනවා 10ක් සිල් ලකිනවා වගේ ඉලක්කම් වලට නෙවෙයි. ඒ නිසා සතියෙන් රකින්න සීලේ විතරයි සීලයක් වෙන්නේ අනික කිව්ව සතිය නැතුව රකින්න සීලයට සීලබ්බත කියලා කියතෑන්. සීල වෘත. ඒක යහට තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ තමයි අපි මේ සීල් දකින්නයි කියලා කුරුසයක් කරේ තියාගත්තා වගේ පුදුමාකාර වදයක් විඳින්නේ. ඒ මොකද සීලේ ප්‍රයෝජනේ දන්නේ නැහැ. ඒ නිසා කාටද ඒක කියලා දෙන්න නම් ඒක නයි ඉස්සලා සතිය වඩලා සතිපට්ඨානේ කරලා සතිපට්ඨානට සීලේ තියෙන ආනි ආනිසංස ආදීනව කියලා දෙන්න පුළුවන් ප්‍රතිබල වික්ත ශක්තිය ඇති කෙනෙක් වෙන්න එයාට විතරයි අපිට කියන්න බෑ ධර්ම කතිකයි කියලා. එහෙම නැත්නම් මේ කාගේ දෝ දෙයක් දන්නේ නැති එකක් බිස්නස් කරනවා වගේ මේකේ තියෙන. ඒක නිසා මං කියන්නේ මේ ඔක්කොඩම කර්මස්ථානාචාර්යවලා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන කියලා පිටලෑල්ලක ලියලා බෝඩ් ගහගෙන නටන්නේ කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ දන්න ටික කාට හරි කියලා දෙන්න. ඒ සඳහා ප්‍රයත්න කරනකොට තේරෙයි අපි මෙහෙමවත් පොඩ්ඩක් හරි කරලා තියෙනකේ වටිනාකම මේක මේ තියෙන දේ අනුන්ට කියලා දෙන එකේදී උදාහරණයක් වශයෙන් මම කියන්නම් බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ විනිශ්චය කරා කියලා නොදෙන්න. මොකද එක එක්කත් අහන්නේ ඔක්කොගෙම කල මොනින් නැමිලාදී. ඔක්කොටම ඕනේ ඒගොල්ලන්ට ඕන දේ අහන්න. අන්න එහෙව් විපරීත අදහසක් තියේදී අරියට පීයක් පස්සන්න වගේ හරියට ඒ කාරණාව කියලා දෙන්න මහා බ්‍රහ්මයා ඇවිල්ලා තනි ධනක් බිම එලලා ඔබලා සාටකේ හදාගෙන වැඳලා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ බුද්ධෝම් බෝධිසාමි මුත්තු අමෝචේ පරිතින්නෝන් ධාරිසාමි කියලා ලබාගත්ත මේ බුදු වුණාට පස්සේ මේක දේශනා නොකිරුවා නම් මොකද්ද මේ රටවැසියට මොකද්ද මේ මනුස්සයාට යන කල දවස කරුණා කරලා මේක දේශනා කරන්න කියලා. බුදුරජාණන්සේ ඒ සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි ඒ ඇත්තෝ මේ බණ සත්වා කියලා තමයි පටන් ගත්තේ. ඒ නිසා මේක ඉතාම අමාරු දෙයක්. අද නම් රටේ පන්තුරකට ගහපුවාම ඉන්නවා දේශකයන් වහන්සේලා 60ක් 70ක් එළියට බහින්න. නමුත් ඒගොල්ලන්ගේ තියෙන වැඩි මේ විමුක්ත ආයතන ශීර්ෂයෙන් බණ කියනවා කියනකොට පොඩි එකෙක් අර මිහින්තලේ නක්කන්න වගේ එයාත් එන්න ඕනේ අත අල්ලගෙන ඒ ගානට යන්නේ. එතකොට තාත්තට ආඩම්බරයක් සතුටක් ප්‍රීතියක් ප්‍රමෝදයක්. පොඩි එකාටත් ප්‍රීතියක් ප්‍රමෝදයක්. එතකොට තමයි මේ විමුක්ත ආයතන කියන කටයුතු කරන්න පටන් ගන්න. ඒක නිසා එදා මෙදා තුර කවදක හෝ කොත්තනක හෝ මේ sannivedanaye සිද්ධ වෙනවා නම් මේ ਸਰවචනාසික මේ නෛර්යානික සද්ධර්මයේ sannivedanaye සිද්ධ වෙනවා නම් එකම ධර්ම රසය. එකම ධර්ම රසය මුදි කොතනින් ලෙව කාල බැලුවත් ලුණු රසය වගේ එකම විමුක්ති රසය තියෙන. ඉතින් උගෝදෙනෙක් කියනවා මේ එක එක ගුරුකුල තියෙනවා එක එක භාවනා ක්‍රම තියෙනවා එක එක මහායාන ක්‍රම තියෙනවා තේරවාද ක්‍රම තියෙනවා කියලා. ඉතින් කොයි ක්‍රමයේ තිබුණත් Tamange ආතතිය අඩු වෙනවනම් ඔච්චරයි ධර්මය කියන්නේ. මේ බණ කියන්න කියලා ඕ භාවනා කරන්න කියලා ඕ කල්යන මිත්‍ර ආස කරන්න කියලා මේ තද වෙන්නයි ආතතිගත වෙන්නයි කුරුසෙට තියලා එන ගැහුවාගේ මේ එක එක යන්තර මන්තර කටපාඩම් කරන්නයි ගියොත් මං කියනවා පිස්සු හොඳ එක කියලා. සාමාන්‍ය පිස්සුනේ පිස්සු හොඳ එක. භාවනා කරනකොට එතනම දැනෙන්න ඕනේ සහැල්ලුව. වාඩි වෙලා ඉන්නකොට මම මොකක්ද නෑ අතප්පිට අතක් යන සහැල්ලුව වාඩි වෙලා ඉන්න එච්චරයි. ඕකටමයි නිවන කියන්නේ. මම පැහැදිලිවම කියනවා. ආස්වාස කරනකොට ආස්වාසයක් ආස්වාසේ ආස්වාදයක් වෙන්න අරින්න ඔච්චරයි නිවන කියන්නේ. ඊළඟ මයින්නවා දිනවා වගේ ඇද්දපන් අම්මා වාඩි වෙලා ඕන්න එකල කියනවා ඊගක් කොමක් වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට බෙල්ල පිටිපස්සේ අමාරුවක් වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඇත්තනේ කතා. ඔය කැම්පස් එකට ගියාම කැම්පස් ඩෝප් එක කියලා එකක් උගන්වනවා. පැක් කරනකොට. මේ මහපටංගිල්ල කෙලවර මෙහෙම තියාන සුලංගිල්ල කෙලවර තියන්න කියනවා බුරියේ. ඉතින් ඔළුව නමන්නේ ඒගොල්ල හයියෙන් හුස්ම ගන්න කියනවා කැරර ගිලා වැටෙනවා. ඩෝප්. ඒකම තමයි සුළුම් භාවනාදිත් කරන්නේ වාඩි වෙලා හයියෙන් විනාඩි 15ක් හුස්ම ගන්න කියනවා. ඒ වෙලාවට මොකුත් නැහැ මේක වයින්හම ඇද්දා වගේ. ඇද්දක වහගත්ත ගමන් නිලංකාරේලියක් එන්න පටන් ගන්නවා පැයක් වුණත් ඉන්න පුළුවන්. හයි ඔක්සිජන් ප්‍රමාණය දුන්නට පස්සේ මේ මොලේට මොලේ පුදුමාකාර සෙල්ලමක් කරනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ආස්වාසය ආස්වාදයක් වෙන්න හරි මේ හුලම් පොදේ තේරම තියෙනවා. ස්වභාවයෙන් හුස්ම යන්න ලොක බලන ඉන්න. එතන ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කතා කරනකොට කියනවා සතිපාසලේ කිමි හුස්ම බලන්න ඉසේකක් කොමක් ගන්න ඕනේ නෑනේ. වෙහසක් ගන්න ඕනේ නැහනේ හුස්ම දිහා බලන්නේ. ඒකවත් බෑ. ඒකවත් බෑ. මේ සක්මන් කරනකොට සාමාන්‍ය විදිහට ඇවිදින්න ගියාම ඒකට විවස්ථා ඉල්ලනවා. ක්‍රමවේදී ඉල්ලනවා. මේ පොළවේ ඇවිදපන් වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඒකත් බෑ. මොකද මේ භාවනා කරනවා කිය. ඉතින් මේකට කියන්නේ අඳිනවයි කියලා. අඳින්න එපා. ඇත්තටම මුලින් ඇඳෙනවා. කටුකුරුන් දෙසාන්ත කියනවා සක්මන් කරනකොට ඒකේ නා ලෙඩෙක් ඇවිදිනා වගේ ඇවිදිනවා. ඒ ගුරුවරු කියනවා එහෙම කරන්න කියලා. ඒ මොකද මේ ලෙඩේ සනീപ කරන්න මිසක්කා. ඒ ඒ ලෙඩෙක් වගේ ඇවිද්දට rahat වෙන්නේ නැහැ. කවදා හරි එහෙම ගිහිල්ලා කියලා පුරුදු වෙලා ඇවිදව බව නොතීරණ මට්ටමට ඉබේ සක්මන් කරන වෙලාවට ගියාට පස්සේ ඔන්න භාවනාව පටන් ගන්නවා. නැත්නම් ආනාපානෙ කියන එක ආනාපානෙ ගෙවෙන කම්ම කොච්චරක් දිරව ගන්නවද කියනවනම් ඒකම බල්ලා බල්ලා හුරු කරලා ආනපනිය නොදැන්නේ නම් මට්ටමට ගියාට පස්සේ මම භාවනා පටන් අරගන්න. ඒකට රිට්‍රීට් කීයක් කරන්න ඕනද කියලා බලන්න. ආස්වාද ප්‍රසවාසී හුරු කරලා ආස්වාද ප්‍රසවාසී ගිවෙනකම් ඉවර වෙනකම් බලන්න කියන්නේ වැඩමුළු කීයක් කරන්න ඕන. හැබැයි හැම ප්‍රසවාසයක්ම ඉවරනට ගෙවෙනවානේ. හැම ආස්වාදයක්ම ඉවරනට ගෙවෙනවානේ. මේක කොච්චර වසංගලද තියෙන්නේ කියලා. ඉතින් අපි කාට හරි කියලා දෙනකොට මහා මේ විස්තර කතා කරන්න යන්න බෑ. ඒ කියන්නේ වාඩි වෙලා වාඩිලා ඉන්න බව දන්නවද? ඔක කොහොමද දන්නේ? මොකෙන්ද කියන්නේ? ඇවිදිනකොට ඇවිදින බව දන්නවද? කොහොමද දන්නේ? එහෙම නැත්නම් යා කියාවේ අනේ ස්වාමීන් වහන්සේ සක්මකට හරියට හිතවිලි එනවා. ඒකට අහන්න සක්මන් කරන හිතවිලි ආවට ඇවිදින බව මතක තියනවාද කියලා. ඔව් එනවා. ඒ ප්‍රශ්නේ නෑ. හිතවිලි වල ප්‍රශ්නේ නෑනේ. දැන් ඇවිදිනකොට රූප පේනවා ඒ නිසා භාවනා කරනවා නෑ. ඇවිදිනකොට රූප පේනකොට ඇවිදින බව දන්නවද? ඔව් එච්චර හින භාවනා හරි. කිසිම කෙනෙක් විරුද්ධ වෙන්න කෙනෙක් නෑ. ඉඳගෙන ඉන්නකොට උත්ම පේන්නේ නෑ, පිම්බීම හැකිලින් පේන්නේ නෑ, හිතවිලි එනවා, සද්ද එනවා. ඉඳගෙන ඉන්න බව දන්නවද? ඔව් ඇහෙනයි භාවනා හරිනේ. ආන්නේ විදිහට මේ මොනවාක්වත් කාටවත් බයක් හොබස් බයක් ඇති කරන්නේ නැතුව මේ සරල ඇති දේ ඇති හැටිය කියලා. එහෙනම් මේ අස්පනා අපිට පේන දෙයට මේක කියලා දෙන විදියට කාට හරි ධර්මයක් දේශනා කරනවා කිව්වහම කියන එකන කොච්චරක් නිහතමානී වෙන්න ඕන. කියන එකන ආධුනිකයටත් යටින් ඉන්න ඉඳ ගන්න ඕන. ඉඳගෙන ඉවරලා කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ යම් වෙලාවක අල්ලගත්තයි කියන්නේ. ආශ්‍රත් ප්‍රසවාසය අල්ලගත්තා ඊට පස්සේ යනවා හොඳයි. දැන් කොහොමද දන්නේ සත්‍යක් නෙවෙයි කියලා කොහොමද දන්නේ වේදනාවක් නෙවෙයි කියලා කොහොමද කියන්නේ හිතවිල්ලක් නෙමෙයි කියලා. නෑ නෑ මන්ට මේ හොඳට නාසයේ අග වැටෙනවා. එහෙම නැත්නම් පිම්බෙනවා කරම. ඒකට එයා අහනවා දැන් ආස්වාස වෙලාවේ ප්‍රසවාස නෙමෙයි කියලා කොහොමද දන්නේ? ඕ කරකොලත් ඇරියව. ප්‍රසවාස වෙලාව කොහොමද දන්නේ ආස්වාස නෙමෙයි කියලා? ආයෙනම් ගිල් බල්ලා කියන්නේ. දැන් ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස බලා ගන්න සුළුව බලා ඉන්නකොට ඔන් ටික වෙලා ගිනව වෙනස නැති වෙලා යනවා. ඊට පස්සේ ඇවිල්ලා අන්න චෝදනාවක් දාන දැන් ස්වාමීන් වහන්සේ හොඳට ආනපානේ බලන්න පුළුවන් ටික වෙලාවක් කරනකොට හුස්ම තියෙනවා නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන් කරන්න බෑ එතකොට යා හුස්ම ගන්න පටන් ගන්නවා අයියෙන් ආයතරයක් අර නැති වෙච්ච වෙනස ඒකට කියනවා නෑ එහෙම කරන්න එපා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස පෙනිලා නොපෙනී යනවා ඒ නොපෙනී යන යන්න අරින්න ඊට පස්සේ ඕවාතර කට ඇත්ත කරගෙන බලහින්න මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස බලන්න කියලා බලහින්නකොට ඉන්නකොට නැති වෙනකොට කියනවා ඔහොම යන්න අරින්න කියලා ඉතින් යෝගාවචරයට ඒක තනින් කිරිපොවන් වගේ කියන්නේ එහෙම තමයි. පටන් ගන්නකොට ආශ්‍රව ප්‍රසද්දක වෙනසක් තියෙනවා. නමුත් ඒක හුරු වෙනකොට හුරු වෙනකොට පෞද්ගලික ලක්ෂණ අයින් වෙලා පොදු හුස්ම ගන්න බව වැටහෙනවා. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන්න බෑ. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් තමයි කරන්න ඕන. අන්තිමට gediy පිටින් සක්මන් කරනකොට මේ වමද දකුණ දන්නේ මේ සක්මන් කරන බව දන්නවා. ආ එහෙමනම් ඔයික කොච්චර කිව්වත් මේ පට බේරලා දෙන්නම මොකද අපි ඒ තරම්ම මේ රේකී ක්‍රමයට අධ්‍යාපනය දීලා මේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. අපිට තේරෙන්නේ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන එක. දෙයක් ප්‍රසිද්ධ වෙලා අප්‍රසිද්ධපත් වෙනවා. ඒක වෙන්න ඕනේ ඒක තමයි අනිත්‍යයි කියන්නේ. මේක නෑ. ආසතස වෙන්කල දැකන එක මරණකම වෙන්කල දකින්න ඕනේ. වෙන්කල දැකන්න බැරි නම් ඉතින් චෝදනා කරනවා, පෙස්සම් ගන්නවා නඩු. වම දකුණ කියලා මෙනෙහි කරන යනවා ආමීක වගේ දිගටම left right left right කියනවා බැරි වෙලා හරි. සක්මන් කරනවා දැනෙනවා මේක නොදැනී ගියොත් සක්මනටත් පයින් ගහලා ගුරුවරටත් පයින් ගහලා භාවනා ක්‍රමයට මාරු කළ විශ්කරනවා. එයාට කිව්වොත් නෑ නෑ ඉස්සලා හැම්පෙනවා පස්සේ නැති වෙනවා. ඉතින් ඒ ටික කියන්න බෑනේ ආදුනිකයාට. ආදුනිකයා ගෙට ඇරගෙන පුරුදු වෙනකොට එයාට මේ ලුණු කිඩියක පොත්ත ගලවලා පෙන්නන්න වගේ දොඩම් ගෙඩියක බික ගලවලා පෙන්නන වගේ මේ ආස්වාද ප්‍රසආසෙ වෙන් කරලා බලන්න ගියොත් පෙනේවි අන්තිමට වෙන් කරන්න බෑ. ඒක භාවනා ජීවුණාවක්. හිත වට ගන්න එපා. දිගට යන්න කියලා කිව්වා අනේ දැන් හුස්ම වැටෙන්නේ නැහැ. හොඳයි. යෝගාවචරයට ගෞරවය සද්ධාහන් නැත්නම් කර්මස්ථානාචාරවලගේ කන පැලෙන්න ගහන. එයි මේ ආනාපාන කොටු කරලා බලපං කියපු මිනිස්සයා ආයෙසෙලක් කියන දැන් ආනාපාන පේන්නේම නැහැ. දැකලා වෙනස දැකලා නොපෙනී දැන් හොඳයි කියනකොට අදහන්න බෑ. ඊට පස්සේ කියනවා නොපෙනීම ගිය දවස් තමයි නිවන් දකින්නේ කියලා. එහෙනම් ඔබ මොකට යනමනේ කරන්නේ කියලා. දැන් ඉස්සලා කිව්වේ සීළු වැඩ අතහැරලා අම්මා අප්පත් අතහැරලා වස්තු භූතත් අතහැරලා ආනාපානෙම තියාගනින් කියනවා. ආ ඒකට ආපනසට කියනවා අන්තිමට දැන් මේක ගෙවෙනකම් බලපන් කියලා. ඒකට බේන්නේ මේ අපබ්‍රංශ. මොකද මේ අපිට මේ රේකී ක්‍රමයට උගන්වපු අධ්‍යාපනයෙන් කවදාකවත් මේ මේට්‍රික්ස් එකක් අඳුරගන්න බෑ. ඒක දැනගෙන එමීට කියලා දෙන්න. එහෙම තමයි. එහෙම කිව්වා තමයි. දැන් එහෙම කියන්නේ නැහැ. ගිවෙනකම බලපන්. මේ විදිහට කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචරයට දෙවෙනි බාධාවක් ගොඩලා දෙන්න වගේ ඒ උගන්නන්න පුදුමාකාර ඉවසීමක් තියෙනවා. කවුරු හරි එම කේන්ති අරගෙන දඟලුවොත් ඒ ගුරුගෝල වෙනසත් ඉවරයි. ගිහි සම්බන්ධතියගේ මනුස්ස සම්බන්ධකමත් හිරින්නේ නැහැ. ඒ නිසා ලොකු සාන්ති කියලා දෙන සිය සැරයක් කියලා දුන්නත් ආයෙ සැරයක් වැරද්දුවාට 101 වෙනි වතාව කියලා මසුරුකම් කරන්න එපා කියලා දෙන්නේ කියලා. ඊයේ විතියෙද්දිත් 102 වෙනි වතාවටත් ඇවිල්ලා අර මොඩකම කියනවා. කියලා තියෙනවා ඒ අමාරු ලෙඩුන්ට සනීප වෙනවනේ. ඒ නිසා 102 වෙනි වතාවටත් කියලා දෙන්නේ කියලා. මේ දෙයක් අපේ අම්මවත් අපට කරන්නේ තාත්තවත් කරන්නේ ඒ නිසා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ දුද්දතන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති. දෙන්න බැරි දෙයක් මේ දීලා තියෙන්නේ. දෙන්න හදන්නේ. දුද්දදන් දෙන්නම දුක්කරං තමන්ගේ දරුවටවත් කරන්න නැති දෙයක් මේ අපට කරන්න බුදුහාමුදුරුවෝ. දුක්ඛමං කමති ඉවසීම කිව්වහම සීමාවක්ම නැහැ. ඒක නිසා යෝගාවචරයට වැඩි ඉවසීමේ ශක්තිය ඒ කියලා දෙන්න තුල ඇති වෙන්න ඕනේ. හොත ළඟ මැසයන්ඩ බරෝ කේන්ති ගත්තොත් කරන්න බෑ. කේන්ති යන්න ඕනේ ඉඳලා හිටලා. ලාවට වගේ දෙකක් කන්න රත් වෙන්න ගහලා ඊට පස්සේ ආයෙ පිටපැත්තෙන් අත ගාලා කියන්නේ හිමීම තමයි කේන්ති යනවා. ඔබ කරන වැඩ උඩ තද වෙනවනේ මචං ඉතින් මොනවද කරන්නේ? මෙන්න මේක මෙහෙම කරපන් කියලා කේන්තිත් යනවා. ඒ හරහා යෝගාවචරයට වැඩි කර්මස්ථානචරයට තියෙනවා මේ මනසට යමක් උගන්නේ කොහෙද? මටත් අද වෙනවනේ. ඒ නිසා ඒ වෙලාවට කමට අහන දෙන්නේ ගුරුන්නාසේ නෙවෙයි ගෝලයා. මහසීසයිඩ ස්වාමීන් වහන්සේ කියනවා මම ගෝලෙ ඉන්නකම් ගෝලයන් දුඟ ගන්නවා. නැති වෙනකොට මට උපතින් දී ගන්නවා කියලා. දැන් ගෝලෙ එපාම වෙලා යනවනේ යන්න ඔක්කොම යන වෙලාවක් එනවා. බම්බු ගාවනි. ආයෙ වෙලාවට දාන ඔන්න උඹේ කැඩේ තේනවනේ දැන් උපදෙස් දෙන්න ගියාට උඹට බෑ. ඥානানন্দ සාංශ කියනවා මම වැඩියෙන්ම ඉගෙනගෙන තියෙන ගුරුන්නාන්සලාගෙන් වැඩිය ගෝලෙන්කින් කියලා. ඒගොල්ල කියන හැම වචනෙම කියලා දෙනවා උඹේ ඉගෙනිල්ල ක්‍රමය හරි නෑ කියලා. ඒකට පුතුම ඒ බණ්ණි සාංශ කියන කියනට හදක කියනවා. යම් විදියකට ගෝලයාට වැරද්දක් තියෙනවා නම් මේ ඇති වෙන දේ කියන්න බැරි ඒ දෝෂේ 100 100ක්ම ගුරුනාංශි බාර ගන්න ඕනේ. මොකද මේ අදාළ දෙයක් නෙවෙයි කියන්නේ. ලාභයට සත්කාට සම්මාන සිලෝකෙන් නම් මේ මිනිස්සු ඒක පොඩි බඳගෙන ඉදර ගිහලා ඉගෙන ගන්නවා. මේක එහෙම එකක් නෙවෙයිනේ. නිසා ගෝලයා නැවත නැවත ක්‍රම උපයමින් ඒ උත්සාහ කරන ටික අල්ලගෙන මේක මගේ දෝෂේ මම මේ කියලා දෙන්න ඕනේ කිව්වහම ඔය දසපාරමිතාම් පිරෙන්නේ. ආනන්ද සීලංචනේ කම ඔක්කොම පිරෙනවා. නිසා සාසනේ මේ භාවනාවේ දිම්පිට ඔය මොනම දෙයක්වත් වෙන්නේ නිසා මේ සතිය පිටවන්න ගියාට පස්සේ අපි කොහොමද ගඟට වැටලා තියෙන්නේ. අපි කොහොමද කොටයක් ගඟට වැටෙනවා වගේ ගහගෙන යනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන්නේ අනේ වැඩ කරන පිරිසක් මැද හිටියත් ඇති. එයා ගෝලයා වෙන්න පුළුවන්, ගුරුනාන්ත වෙන්න පුළුවන්, පිරිස මැද හිටියත් ඇති. අපේ කර්මය කියන්නේ අපිට ගත කරන්න වෙලා තියෙන්නේ අපායට යන පිරිසක් එක්කනේ. ඒකට දොස් කියන්න එපා. ඒ අපේ පෙර පිනමදි. ඒ නිසා අපි බලන්න කීයක් වියදම් කළා හරි කමන්නේ. මේ වැඩ කරන පිරිසක් එක්ක ඉඳලා ඒ ගනුදෙනු කරනකොට පේනවා මේකට කියනවා සාසන සම්පatti. මේකට සාසන සම්පatti කියන්නේ හැමදාම නෑ. ඒක නිසා දේශනා කරත් දේශනා ඇහුවත් නැතම් බණ ඇහුවත් බණ කිව්වත් දෙකම විමුක්ත ආයතන සීර්ෂ මොකද මේ බණ අයිතිකාරයක් නෑ මේ ලෝකේ. ඒක සද්ධර්මය. ඒකට කියන්නේ චිත්ත නියාම. ඒකට කියන්නේ ධම්ම නියාමය. ඒ නිසා මේකට සීහෙනවා මේකට පෑහෙනවා කියලා දන්නවනම් ඒකට බාධා කරන්නේ නැතුව අනුග්‍රහ කරමින් දිගට පවත්තන්න පුදුමාකාර යහ කල්පනාවක් යහ දර්ශනයක් අවශ්‍යයි. ඉතින් සියලු දෙනාට මේ බණත් අහලා ඒ දර්ශනේ වහවහ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා